ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධව පොදු සාකච්ඡාවකට එහෙම නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමකට ඒ සඳහා සූදානම් වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න තියෙනවා අපි ඒක දිගේ යන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම මේකෙන් පස්සේ පුද්ගලිකව හම්බෙන්න කට්ටියනවා කී දෙනෙක් විතර ඉන්නවද දන්නේ නැහැ දෙන්නයි මට ලයිස්ට් දෙන්න නැත්නම් ඔයගොල්ලෝ වැඩි කරනවා. ඒකයි බලේ පවර ගත්තේ නැත්නම් වැඩි කරනවා ඒකයි. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් කිරීමේදී හෝ වෙන ගමනක් යද්දී පාරේ තිබෙන වැලි බොරළු ඇසට ගැටීමෙන් එන වේදනාව පාරේ වටිනා දෙයක් ගැටීමෙන් තිබෙන වේදනාවද මුල් අවස්ථාවේදී සමානද මේකට වේදනාව කියලා කියන්නේ ඒ කියන්නේ වැලිබරළු ඇහි ගැටෙනවා කියලා කියන්නේ ඇහි හැප්පෙනවා කියන එක නෙවෙයිනේ. පිළිනොයි කියන එක මේ. ඒක නිසා සාමාන්‍යයෙන් කියනවා කයට විතරයි ගැටීමෙන් ඍජු වේදනාවක් එන්නේ අනික හැම ඉන්ද්‍රියන්ටම උපේක්ෂා වේදනාවක් එන්නේ කියලා. ඒක අභිධර්මයේ පස්සේ සංස්ලේෂණය කරපු එක. එනිසා මේවට වේදනාවක් කියන්න බෑ. මේක විඳීම් තියෙන ඉඩ තියෙනවා. ඒක හැබැයි ඒ ගැටුණට පස්සේ එන දෙයක්. නමුත් මෙතන වෙන මොකක් හරි මේ මේ වචන වලින් කියන දෙයට වැඩිය වෙන මොකද්ද යටින් කියවෙන ප්‍රශ්නේ අපි තවදුරටත් කියමු බලන්න. ඒට බැස ගැනීම අජෝසනියත් අජෝසන් තිටති වන්නේ ඊට පසුවද මම සක්මන් කිරීමේදී කවුරු හෝ ළඟින් යනකොට ඒ ඡායාවක් ලෙසට ගණන් ගැනීම වඩා සුදුසුද හඳුනා ගන්නට යෑමෙන් ඒ බැස ගැනීමට සිදු වෙනවා නේද? කරුණාවෙන් මේ කරුණ පැහැදිලි කර දෙන්න. ඇසලා ඇත්තටම කියනවා නම් නිකම් පුද්ගලිකව ප්‍රායෝගිකව පැත්තෙන් බැලුවොත් ඉස්ලාම් වතාවේදී මේ වගේ උත්සාහයක් ගන්න කෙනාට මොසක්මනේ තියන්න ඕනේ. පය ගැටෙන එකයි, පය කෙටෙන එකයි හිත තියන්න. ඒතකොට රූප පේනවා, යන්නේ නැහැ පේනවා කියලා. ඒ වැඩ පිළිවෙලට යනකොට දකින්න රූප නිසා සෑහෙන බැස ගැනීමක්, සෑහෙන ගා ගැනීමක්, සෑහෙන අල්ල ගැනීමක් වුණාට පස්සේ තමයි තේරෙන්නේ මගේ හිත දැන් සක්මණෙන් පිට ගිහිල්ලා එන යන කෙනා කවුද කියලා අවබෝධ කරගෙන ඒක පිටවඳ මනාපමනාවත් පහළ වෙලා නමුත් කොතනදී හරි තැනකදී තේරෙනවා දැන් මම පිටපොට ගිහිල්ලා නොමග ගිහිල්ලායි කියලා. ඉතින් ඒකට පශ්චාත්තාප වෙන්නේ නැතුව මේ ව්‍යාපාරේ දිගට දිගට කෙරුවොත් අර දැකීම නිසා පහළ වෙන්න පුරුවන් කෙලෙස් එච්චරම දුර යද්දි ගියන්නේ ඉස්සලා ඊගාව දාසේ අල්ල ගන්න පුළුවන් වෙනවා. ටික ටික ටික ටික ඒක මුලට මුලට එන්න පටන් අර ගන්නවා. ඒක නිකන් මේ සුන්දර ධර්මතාවයක් ඒකේ තියෙන්නේ. ඒ නිසා ඉස්සලා දවසේ අල්ලගන්නේ අතුරු මාවතේ දැයෙන දුර ගිහිල්ලා. නමුත් පහුවෙනකොට පහුවෙනකොට අතුරු මාවතට හැරෙනකොටම ගිහිල්ලා ටික දුරක් යනකොටම දැන් මේ කාලේ නාස්ති කිරීමක් නැත්තම් තේරුමක් නැති වැඩක් වෙන්නේ කියලා තේරෙනවා. ඒ නිසා ඒ වෙලාවේදී උඟාක් ස්මාර්ට් වෙන්න යන්න නරකයි. ඔහේ වැරදි ටික වෙන්න දෙන්න ඕනේ. ඒ වැරදි වෙද්දි වෙද්දි වෙද්දි වෙද්දි தત્ත්වය Tamange අතේ අරසට ගන්න, தત્ත්වය Tamanට වශී කරගන්න පුළුවන් தત્ත්වයක් එනවා. ඉතින් ඒ වගේ <clears throat> සංක්‍රාන්ති අවස්ථාවක් මේ ප්‍රශ්නේ දීවිලා තියෙන්නේ. ඒ වෙලාවේදී අතර කෙලස් පහළ වෙනවා. කමක් නැහැ. මොකද ඒක මේ පරිේශනයක් සඳහා ඒක පාවිච්චි වෙනවා. ඊට ඉස්සෙල්ලා සීමාවක් නැතුව පහළ වෙච්ච කෙලෙස් දැන් ප්‍රමාණ වෙන්න පටන් ගන්නවා. ওই ප්‍රමාණ වෙනකොට ලැත්තනම ලොප් කරන්න බෑ. ගොඩාක් ඒ විදිහට කෙලෙස් පහළීම දැකලා දැකලා දැකලා තමයි දවසක එන්නේ එන්නේ ලොකු උනාට පස්සේ පොරොෙන් කපන්න ඕනේ නැහැ. අට ගන්නකොටම නියපොත්තෙන් කඩලා දාන්න පුළුවන් තැනට ගන්නේ කාලයක් ගිහිල්ලා. නමුත් ඒක ලොකු වටිනකමක් තියෙනවා. මොකද අර සක්මණේ පවත්තන සතිය ඒ පිළිබඳ ගෞරවය ඒ පිළිබඳව මේ ආදරය එහෙම තියේදී ඒ අතරපාරකට ගිහිල්ලා අතරමැදි මඟකට ගිහිල්ලා පහළ වෙන්න තියෙන පහළ විය හැකි කෙලස් වර්ගයක් පහළ නොවීම පිළිබඳ දක්ෂතාවයේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ සම්මා මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය ගැන කතා කරනකොට සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කියන්නේ ඉස්සල්ලාම තාම පහළ වෙච්ච නැති අකුසල් පහළ නොවීම සඳහා ගන්න ප්‍රයත්නය. දෙක දැනට පහළ වෙලා තියෙන කෙලෙස් ඉවත් කිරීම සඳහා ප්‍රයත්නය. තුන තාම පහළ වෙලා නැති කුසල් පහළ කර ගැනීමට ප්‍රයත්නය. හතර පහළ වුණු කුසල් වැඩි කර ගැනීමට ඇති ප්‍රයත්නය. ඒක නිසා යෝගාවචරය වැඩේ පටන් ගන්නකොට දැනට පහළ වෙලා තියෙන කෙලෙස් සුද්ධ කරන යන වැඩපිළිවෙලයි පහළ වෙන්න තියෙන කෙලෙස් පහළ නොවීමට ගන්න ප්‍රයත්නයි දෙකටම කියනවා සබ්බපාපසකරණම් කියලා. ඒක ඇතුළේ පළු දෙකක් තියෙන බව මම මේ පෙන්වලා දෙන්න හදන්නේ. ආන්නෙම වෙන් කරලා තේරුම් ගන්නවා. මගේ ද චිත්තසංතානේ පිසිදුව තිබුණා. සක්මනේ. නමුත් දැන් රූපයක් මාර්ගේ මනාපමනාව පහළ වෙන්න ලෑස්ති නැත්නම් පහළ වෙලා අන්න මම දැක්කා. මේක ඕනනම් මට නතර කරගන්න පුළුවන්කම තිබුණා. අනිත් දවසේ මම ඊට වැඩි එකට කුසලතාවයක් ඇති කරගන්න ඕනේ, දක්ෂතාවයක් ඇති කරගන්න ඕනේ කියලා අර වෙච්ච සංසිද්ධිය හරහාමයි දක්ෂකම දිනු කරන්නේ. ඒක නිසා සෑහෙන අනාගත තැන ඉඳලා එච්චර අවුල් පාස වෙන්නේ නැති තැනට එන්න එන්න එන්න එන්න එන්න පුහුණු කිරීමයි කරන්නේ. ඉතින් ඒක සුද්ධම සුද්ධ විපස්සනාවක් කිය හැකියි. කවදාකවත් සමත භාවනාවකින් මේ තැනට නම් යන්න බෑ. මේක ඒ කියන්නේ මේ විපස්සනාවෙත් බලවත් විපස්සනාවක් තියෙන්න ඕන. ඒ වගේම දෑයන විශ්වාසයක්, අදිෂ්ඨාන ශක්තියක් ඊට විශ්ලක වෙච්ච අත්තරදි සියල්ලකම ලැච්ච ගැම්මක්, අතනාරින වීරියක් තියෙන කෙනාට තමයි ටික ටික ටික ටික මේ කරගෙන යන්න පුළුවන් වෙන්නේ එතනදී උනත් සරුවචාන්සේ සඳහන් කරනවා ඒ යෝගාවචරයට තමන්ගේ ප්‍රගතිය මැනගන්න බෑ කියලා. ඔය කරන්නම් ආලේ කරගෙන කරන යනකොට කාලයක් ගියාට පස්සේ තමයි යාට තේරෙන පටන් අරගන්නේ වටිනා සංසිද්ධියක් ඇතුළේ වෙනවා. නමුත් යෝගාවචරයට මේ ගන්න ගන්න එක ප්‍රයත්නකින් කොච්චර කෙලස් ප්‍රමාණයක් කැපෙනවද කියලා දැනගන්න ඕනකමකුත් නැහැ දැනගන්න පුළුවන්කමකුත් නැහැ. නමුත් කාලයක් ගියාට පස්සේ තේරෙනවා මේ කුසලතාවේ එන්න තියෙන එන්න තියෙන අසංවරයෙන් හිටියානම් එන්න තියෙන අකුසල රාශියක් දැන් සංවරේ වීම හරහා ඇති නොකර ගැනීමේ කුසලය ඒකට අවදි භාවයේ කියත හැකි නැත්නම් සතියේ තියෙන උත්කෘෂ්ඨ තත්වයක් තමයි ඒක ඉසලා ඉසලා අරමුණක සතිය පිහිටීම නෙමෙයි මෙතන තියෙන්නේ අරමුණක සතිය පිහිටීමට වාංගු වෙලා එයින් පිටපැනලා එන්න තියෙන අකුසල් ඒ පිටපැනලා එන්න තියෙන මේ අසංවර ගති පහල කර ගැනීම නතර කර ගැනීමේ දක්ෂතාවයක් තියෙනවා. ඒක නිසා මේ සක්මනේදී ගැන කියනකොට මේ සඳහන් කරන සක්මන කෙලවට ගියාට පස්සේ කවුරු හරි Taman දිහාට වෙත පැමිණෙන ගතියක් දැක්කොත් ඒක නිකන් මම යන්තම් සුද දැක්ක විතරයි කියනවා. ස්ත්‍රියවද්ද පුරුෂයද්ද දන්නේ යන්තම් සුද දැක්ක මම දන්නේ කවුද කියලා අපේ සිංහල වචනයක් තියෙනවා. මම මේක ඥානිසු පිරිමිද කියන දන්නේ නිකන් සුද්ධ දැක්කා. මං කියන්න දන්නේ ඒ වගේ චිත්ත වීදියකට එක එක එක පෙතක් දිගේ වීදියක් දිගේ ගමන් කරන චිත්ත වීදියක් කඩලා වෙන පෙතකට හරවන්න හැරව හැරවිලා චිත්තක්ෂණ හතරක්වත් යන්න ඕන කියනවා යෝගාවචරයට තේරෙන්න මම දැන් පිටපොට ගියයි කියලා. ඒක මේ මහසිසයඩෝ මහා මේ චිත්ත වීදි පිළිබඳව මේ අභිධර්මයේ සහ මේ අටුවා කතාවල තියෙන කතාවක් කරන සඳහන් කරන්නේ එක වීදියක ගමන් කරමින් තිබුණ චිතක් ඒ භවංග උපච්ඡේද භවංග චලන භවංග උපච්ඡේද සම්පටිච්චන සම්තිරණ වොත්තපන කියන මේ චිත්තක්ෂණ පහ ගියාට පස්සේ තමයි යෝගාචරය ස්ථාපිත කරලා කියන්නේ මගේ හිත දැන් පයේ තිබිලා ඇහැට ගියයි කියලා. ඒ වොත්තපන චිත්තක්ෂණයට එනකන් ක්‍රියාවලියේදී යෝගාවචර දන්නේ මොකද්ද අන්දවන්ද වෙලා තියෙනවා මොකද උනේ කියලා කියාගන්න බෑ. අර චිත්තක්ෂණ උනත් අල්ලන්න පුළුවන් වෙන්නේ හොඳටම සුතමේ ඥානෙ තියෙන හොඳටම භාවනා කරලා හොඳටම සතිය තියෙන කෙනාට තමයි. හැබැයි මේ චිත්තක්ෂණය කියන එක මෙන්න මෙච්චරයි කියලා පෙන්වන්න පුළුවන් කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ නිකන් ගෙස් කරලා කියනවා හිත මේ පාරෙන් ගිහලා මෙහෙට හැරිච්ච පළවෙනි හැරීම දන්නේ මොකද උනේ කියලා. ඊට පස්සේ ඒක දැන් මේ අනගන්නම් ගියේ කය පයේ කාය ප්‍රසාදේ දැන් මේකේ ඇහැටද කනටද නාසයටද දිවටද කියලා අල්ලන්නත් බෑ. ඊගාව චිත්තක්ෂණය තමයි පංචද්වාර වජ්ජනේ තමයි අහුවෙන්නේ කොයි හිත මේ මෙතනින් පැන්නේ කොයි කොයි පැතෙන් එළියට ගියාද කියලා. ඊට පස්සේ දැක්ක දේ මොකද්ද කියලා දැනගන්න එකම රූපේ චිත්තක්ෂණ හතරක් දකින්න ඕන කියලා නිකන් මූලධර්ම වශයෙන් කියනවා. ඉතින් ඒ කාලය ඇතුළත යෝගාවචරයට අල්ලන්න බෑ. මොකද වෙන්නේ කියලා ඊට පැනනට පස්සේ තමයි කියන්න පුළුවන් වෙච්ච සිද්ධිය මේකයි කියලා. ඉතින් ඒක කියන්න උනත් මේ දක්ෂතාවයේ දහස්වර නැති වුණාට පස්සේ තමයි මේ මෙන්න මෙහෙම සංගතියක් මෙතන වෙනවා. මෙන්න මෙහෙම සිද්ධියක් වෙනවායි කියලා කියා ගන්න පුළුවන්න්නේ මුලින් අපිට ඉතින් අර දැනට තියෙන මූල ධර්ම අනුව දැනට තියෙන සමීකරණ අනුව තමයි විශ්වාසයක් ඇති කරලා දෙන්න ඕන. මේ අතර වාරදි ගොඩාක් කෙලස් ඇති වෙනවා. ඒකෙන් ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. මොකද නමුත් දැන් தත්ත්වේ බාහනයක් යටතට යටතට ගනිමින් තියෙන. ඒ නිසා ඒක යෝගාවචරයේ යෝග ජීවිතයේ මල්පල ගැනීමක්. දක්ෂ සෙල්ලක්කාර මල්පල ගැනීමක් කියලා කියත හැකියි. ස්වාමීන් වහන්සේ භාවනා ශාලාව තුළ ආලෝකයේ වැඩි බවක් හැඟේ. සූලංගත බාධාවකී විදුලි එලි ප්‍රමාණය අඩු කිරීම සහ ධර්මක අඳුර බවක් තිබීම සුදුසු බව දැනේ. ඉතින් මේව ඇත්තටම මේ මට මතකයි මම අර පන්ිතාරාමේ ඉඳද්දී ඒක ෆෑන් එකකට දෙන්නෙක් ගහගත්තා. තුනට දානවද හතරට දානවද කියලා. මේ පහසුකම් වැඩි වුණාට පස්සේ අපි ඔළුව පිස්සු කෙලිනවා. අර ඒරියට ගිහලා සෑන් ෆ්ලයිස්ලා කණ්ඩාරින්න. එතකොට තේරෙයි ප්‍රශ්නේ. එක් එක් කාපු දවසේ තේරෙයි ප්‍රශ්නේ. මෙතන ඉන්නකොට අරක වැඩි මේක වැඩි කියලා අපි මේ පිරිසක් මං කියන්නේ මේක ප්‍රශස්තයි කියලා. නමුත් අපි පිරිසක් එක්ක යනකොට ඒ වගේම මම කියන්නේ මේක සලකා බැලිය යුතු ප්‍රශ්නයක් කියලා. පුළුවන්කමක් තියෙනවා මේක අඩු කරන්න ඕනේ. නමුත් හොඳට මතක තියාගන්න 40ටම හරියන එක උත්තරයක් නැහැ. මේ පොඩි ශාලාවක් තිබුණේ අපිට වාඩි වෙන්න අපි 15 දිනක් විතර වාඩි වෙනවා. ෆෑන්ස් තුනක් තියෙනවා. ඉතින් ඒක මොන විදියෙන්වත් කට්ටියට ගැලපෙන්නේ නැහැ. එක්කනේ දානවා ගිහ ගම අනිත් එකන ඕෆ් කරනවා. ඉතින් ඒක නිසා මේ පොඩ්ඩක් මේ අපි මොනවද කියන්නේ තියෙන தത്വෙට හැඩ ගැහිලා යන්න යනවා. ඒ වගේම තමයි මම එකක් ඉල්ලා හිටිනවා. කට්ටිය වාඩි වුණාට පස්සේ මේවා වෙනස් කරන්න කවුරුත් යන්න එපා. වෙනස් කෙරුවොත් වෙන්නේ මොකද? අර වාඩි වෙච්ච එක නෑ එතන ඉල්ල පැහෙන්න පටන් ගන්න. මේ මනුස්සයා මේ මොකද කරන්නේ කියලා. වාඩි වෙන්න ඉස්සලා හරි පරි ගහන්න ඉස්සලා එපා නම් කීයද හැකින කතා කරලා මහත්තයෝ කොහොම කරන්න එපා. මෙහෙම මෙහෙම එපා කියලා කටට කීයගෙන. ඉඳගත්තර පස්සේ වෙනස් කෙරුවොත් දෙක එකක් තමයි ඒක ඒක ගොඩක් වෙලාට කරන්නේ පහුවෙලා පැමිණාය. එල දඩබඩ ගාලා ආසනෙලා ගන්න පටන් ගන්නවා තියෙන ෆෑන් ඕෆ් කරනවා දාන්න පටන් ගන්න. ඒකට ඇතුලින් මනසගේ බඩේ විජු පිට තැම්බෙනවා. මියක් වෙලාවට වරේ ඇවිල්ලා ඒ විදිහේ කරපන්නේ නැහැ. ඒක නිසා මේ ශාලාවේ තියෙන උපමාන මේ මට මතකයි මම මෙල්බන් වල ඉන්නකොට ඒකේ මේ ඇම්බියන් ටෙම්පරේචර් එක මේ වාතයේ තියෙන ටෙම්පරේචර් එක වෙනස් කරන්න ඒ ටෙක්නිෂියන් ඇවිල්ලා කතා කියලා දුන්නා. එතන කරපු කට්ටියට ඒක අන්තිම අමාරුයි කිව්වා. මේ වාතයේ උෂ්ණත්වය පාලනය කරනවා කියන එක මැෂින් එක සෙන්සර් එකක් දාලා කරන්න හරි අමාරුයි. ඉතින් අපි වෙනස්කම් කරන්න ගියට ටෙක්නොලොජි එකටත් අමාරුයි. ඉතින් ඒ නිසා මේ වයිදී අපි පොදු එකඟතාවකට එමු. අපි වෙලාවට වැඩ කරමු. ඒ වගේම වැරදි අඩුපාඩුවක් තියෙනවා කාගෙත් පොදු අදහසක් තියෙනවා නම් මේ ආලෝකයේ අඩු වැඩි කියන මිස මතක තියාගන්න කවදාකවත් සාමූහික භාවනාවකදී ඒ ඔක්කොම ගැලපෙන්නේ නැහැ. සාමූහික භාවනාවක් නැතුව අපිට ධෛර්යය එන්නේ නැහැ. තනි වෙලා ඉන්න උනාට පස්සේ Tamanට ඔක්කොම පහසුකම් ටිකදී බබා දොයි. හොඳට අන්ධකාරයේ තියෙනවා හුලං නැහැ. හොඳට තියෙනවා කොට්ටේ පැත්තක ධාන වාඩි වෙනවා. ඒම මෙතන ඒක නිසා තමයි ඒ හැල හැප්පිල නිසා තමයි කොහොම හරි හිත අවදි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ඔක්කොම වාසියට ගන්න එකයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ මම කියන්නේ සාමූහික ප්‍රයත්නයේට පොදු ජන ඡන්දෙට ගරු කරලා යන ක්‍රමය තමයි කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ කලින් දින ඔබ වහන්සේගේ උපදේශ පරිදි ආනාපානෙන් තොරව උපේක්ෂාවෙන් බලා සිටින විට මේ වෙන විට වාර කිහිපයකට කලින් පැහැදිලි කළ ප්‍රසන්න වූත් එක්තරා ඒක රාශි වූ තත්වයට හිතපත් පත්තු පත්ව කලින් වතාවල අධ්‍යක අධ්‍යක ලක්ෂණ මේ අවස්ථාවලදීත් අද්දුටු උදාහරණයක් වශයෙන් රහයන්ගේ වැනි තියුණු දිග ශබ්ද තලතක් සමකද්ද වශයෙන් නාසයේ නාසයේ නාසයත් අතරවැනි සීමාවක හිස වටා ප්‍රියජනක තෙරපුමක්ද මුළු ශරීරම සහැල්ලුව ගතියක්ද වැනිදී ඒ අතර ප්‍රධාන. ඒත් මේ தත්ත්වය වැඩි කල නොගොස් උඩුකය පහත් වී තිගැස්මක් සහිතව අවසන් වන බවක් නැවතත් ආයසිකින් තුරට කෙවිලාක මේ නැවතත් වෙන බවද අද්දුටීමේ නමුත් මේ නිසා ආනාපානී පානේ විදර්ශනා අංශයේ හිතට ගාන්සිට හිත යොමු කිරීම බාධා වී ඇත අනුකම්පාවෙන් නැවත උපදේශ බලාපොරොත්තු වෙමි. මම හිතනවා මේ කියන්න හදන தত্ত্বය අල්ලගන්න පුළුවන් කියලා මේ ප්‍රශ්නේ උනේ ඉස්සෙල්ලා මේ ආනාපාන දිහා බලාගෙන ඉන්නකොට ආනාපානයේ ඉඳ ගන්නකොටම පේන්නේ නැති තත්යක් එනවා. ඒක වෙන්නේ ඔය රිට්‍රීට් එකක භාවනා හොඳට අල්ලලා දවස් 3-4ක් ගියාට පස්සේ. ඒක එකම මූඩ් එකේ ඉන්නේ ඒක නිසා පටන් ගන්නකොටම ආනාපානේ අහුවෙන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවට මට මම දෙන උපදේශය තමයි ආනාපාන ගැන අපේක්ෂා කරන්න එපා. වාඩි වෙලා හොඳට පට්ට වෙලා හරි බරි ගහලා හොඳට ලිහිච්ච ස්වරූපෙන් තියාගෙන ඒ හරහා කෙලින්ම ඒ තියෙන විවේකයට යන්න ආනාපානේ උදව් කරගන්න නැතුව කියලා. ඉතින් ඒක කරලා ඒක සාර්ථකයි ඒක අල්ලගත්තා. ඒකේ ලක්ෂණ වගේ සඳහන් කරලා තියෙනවා. ඒක දිගට යන මේ රහයංග වැනි තියුණු දිග ශබ්ද. තල්ලත් නාසියත් අතර වැනි සීමාවක හිස වටා ප්‍රිය ජනක තෙරපුමක්ද මුළු සිරුරම සැහැල්ලු වී ගතියක්ද වැනිදී දැනෙන්න පටන් ගන්නවා. ඒකෙන් තමයි තමන්න තේරෙන හිත ඇතුළට නැමුණයි කිය. බාහිරට ගියේ නෑ ඇතුළට නැමුණා. ඒකට ඇතුළේ තියෙන தත්ත සද්දයක් වශයෙන් විදියට, බරක් විදියට, ආලෝකයක් විදියට, සැහැල්ලුකමක් විදියට තේරෙන්න පටන් ගන්නවා. නමුත් ඊගාවට මතු කරන ප්‍රශ්න තමයි මේ தත්ත්වේ වැඩි කන් නොගොස් උඩුකය පහත් වී තිගස්මක් සමග අවසන් වන බවත් නැවතත් ආයාසකින් තුරෝ ටික වෙලාවකින් මේ නැවතත් වන බවද අත්තුටු වෙමි. මෙතෙන්දි උපදේශක වශයෙන් කියන්න පුළුවන් Tamanට මේ ආයාසකින් තොරව ඇති කරගත්ත මේ විවේකයේ මේ හිස්තන මේ ප්‍රියජනක తত্ত্বය මතින් හිත ලුහුට යන ගතිය තේරෙනවා නම් ගැස්සිලා යනවා හිත බර වෙනවා ඒ වගේ වෙනවනම් උපදේශයකට නැත්නම් උපදේශක නෙවෙයි මේ කමටහනකට ගන්න පුළුවන් මෙනෙහි කරන්න කියලා ඉන්නවා කියන එක. ඉන්නවයි කියන එකේ අදහස් කරන්නේ මැරිලා නැහැ කියන එක. නිින්ද ගිහිල්ලා නැහැ කියන එක, ක්ලාන්ත වෙලා නැහැ නිසා ඒකත් කියනවා දිගට එක දිගට මෙනෙහි කරන්න බා වරින් වර වරින් වර නිින්ද කඩා ගන්න මට්ටමේ ඉන්නවා ඉන්නවා කියලා නැත්තම් හිඳිනවා කියන එක. ඉරියව් අතරේ මම ඉන්නේ ඉඳගෙන ඉරියව්වෙන් කියලා මෙනෙහි කිරීම කරන්නයි කියලා කියනවා. ඒකේ සුද්ධ પરමාර්ථය මේ විදිහට හිත මේ ලුහුටා යෑමෙන් පැන යෑමෙන් වළක්වීම ප්‍රමණයයි. නමුත් මේ මෙනෙහි කිරීම අර පවතින සුන්දරත්වයට බාධාවක්. අර පවතින විවේකයට බාධාවක්. ඒ නිසා මේ දෙක කොම්ප්‍රොමයිස් කරන්න වෙනවා. ටිකක් විවේකේ බාර පාවා දීලා වරින් වර මෙනෙහි කිරීමක් කරනකොට අර විදියට එක පාරට ගැස්සিলা අවිශ්වෙන ගතිය අඩු වෙනවා. එහෙම නැත්නම් ටික කාලයක් ගියාට පස්සේ ඔය ගැස්සිල්ලට උහුරු වෙනවා. ගැස්සිලා ආයෙසරයක් එහා දා ගන්නවා. නිකන් අර නිින්දේ ඉන්න බබා ඉඳපොගන් අතපය දිග යනවා වගේ. එහෙම එකටත් යනවා. කෙසේ නමුත් මේ අන්තිම ප්‍රශ්නයක් කන කනබින්දමක් ගන්නවා. නමුත් මේ නිසා ආනාපානේ විදර්ශනාංශයට හිත යොමු කිරීමට බාධා වී ඇත. මේ මේ ඉන්න తত্ত্বය විදර්ශනාවද්ද සමතයක්ද කියලා කාටවත් විනිශ්චය කරන්න බෑ. මොකෙන් හරි එකක් කියන්න පුළුවන් ඒ ඉන්න තත්වයේදී කෙලෙස් නැහැ කියලා. ඒ ඉන්න තත්ත්වේ රාගයක් නැහැ, ద్వේෂයක් නැහැ. මෝහයේ ස්වરૂපයක් තමයි තියෙන්නේ අර වරින් වර ගැසිලා හිත ලුහුටන ගතිය. ඒ මොකද මේ රාගෙන්, ద్వේෂෙන් තොර තත්ත්වයේ හිතට හුරු නැහැ. හිත කවදාත් ඉඳලා නැහැ. ඉතින් ඒක නිසා යාට නිකන් කුඩල්ලා කොට තිබ්බා වගේ අවුලක් ඇති වෙනවා. ඉතින් ඒකට මේ ඒකට හිත හුරු කරගන්න බොහෝ කල්යනා. ඉතින් එහෙම කරගෙන කරගෙන යනකොට ඒ නික්ලේශී මනසක් චිත්තක්ෂණයක් කියන්නකෝ ඇති වුණොත් ඒ නික්ලේශී චිත්තක්ෂණය දන්නවා තමන්ගේ නිවනට තියෙන කෙටිම පාර. ඒ කෙලෙසිට තියෙන හිතට තේරෙන්නේ නැහැ ඒක. ඒක නිසා කරන්න තියෙන නික්ලේශී මනස හදලා එයාට බාර දෙනවා ඔබ තම්බන කන්නේ තම්බන කාපම් බැදගෙන කන්නේ බැදගෙන කාපම් කියලා. ඇඟිලි ගහන්න ගියොත් මේක විදර්ශනා කරන්න ඕනේ මේක සමත කරන්න ඕනේ කියලා අපි දන්නේ නැති අර්ථකථනයක් අනුව කටයුතු කරන්න හදන්නේ. ඉතින් ඒක වෙනකොට මේ විදියට ගැසිලා අවදි වුණාට පස්සේ ගැසීමට හේතුව සද්දයක් වෙන්න පුළුවන් වේදනාවක් වෙන්න පුළුවන් හිතවිල්ලක් වෙන්න පුළුවන් එක මොකක්ද කියන්නේ නිමිත්තක් අල්ලලා දෙන්න පුළුවන් එහෙම ගැස්සුනාට පස්සේ අර නැති වෙච්ච ආනපනේ ආයෙනවා ඕනේ නම් ගැසිච්ච කරනට ආයෙත් ඒ හිතපු විවිකට යන්න අර අල්ලපනල්ලේ පහළ වෙච්ච ආනපනසගේ හිත යොදනකොට ආයෙසරයක් කරකට යනවා එහෙම නැත්නම් ඉන්න ඉරියව්වට හිත දාපු ගමන් ආයසරයක් අර පළපුරුදු විවේකයට යනවා. මම පිළිගන්නවා නැත්නම් මගේ අදහස අන්නේ විවේකේ වැඩි වේලාවක් හිටියොත් ඒ හිත තේරුම් ගනීවි ඊගාට කරන්න ඕන දේ. මේක විදර්ශනා කරන්න හෝ සමත කරන්න යනවා වගේ අදහස් මේකට දානවට වැඩිය නැත්නම් මම වෙන විදිහකට කිව්වොත් මේ පිරිසිදු කරගත්ත හිතට චේතනාවලින් පිරිසිදු කරගත්ත හිතට ප්‍රකල්පනා වලින් පිරිසුදු කරගත්ත හිතට ආයත් චේතනා දාන්න එපා. ආයත් ප්‍රපංච දාන්න එපා. අදිෂ්ඨාන දාන්න එපා. එහෙමම යන්න අරින්. ඒකට ඒක අදාහ ගන්න ඕනේ. මේ පිරිසුදු හිත දන්නවා හොඳ දේ. සහිතලා ගන්න දෙයට වැඩි ඒ නිසා ඒකෙදි නිකන් ඕටෝ පයිලට් එකෙන් දානවා කියන එක තමයි මම කියන්නේ. මැෂින් එක ඕටෝ පයිලට් එකෙන් දාන්න ඕනේ. එයා දන්නව කරගෙන යන හැටි. ඒක ලොකු මං කියනවා මුළු ජීවිතය කරපු ලොකුම දානේ. කයත් දන් දීලා, චේතනාවත් දන් දීලා, ප්‍රාර්ථනාවත් දන් දීලා, ජීවිතෙත් දන් දීලා සතියට කියනවා උඹට කැමති දෙයක් කරපන් කියලා. ඒක ලොකුම ලොකු පරිත්‍යාගයක්. ඉතින් ඒක මේ කරලා බලන්න නමුත් කරන්න දෙන්නේ තර්ක හිතයිලා අරක කරුවොත් නරකද මේක කෙරුවොත් නරකද කියලා ගොඩ පෙරකුදුරුකම් දෙනවා. ඒ හැම ගොඩ පෙරකුදුරුමක් පිටිපස්සෙම තණ්හාමාන දිට්ඨි තුන තියෙනවා. නිසා යමක් නොකර ඉන්න පුළුවන් නම් ඒක හොඳ විකල්පයක් කියලා මගේ හිත. මට මට හිතෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපානීය මූණට මුණලා සිටන විට ඒකාග්‍රතාවයේදී ලැබෙන ප්‍රීතිය වේදයක් ඒ විඳීම හොඳ දෙයක් කරුණාවෙන් පැහැදිලි කර දෙන්න මේ නිල්ලමේ. මෙතන වචන මම හිතන්නේ පිරිසුදු නෑ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපානයේ මූණට මුණලා සිටින විට ඒ ඔය ඒකාග්‍රතාවයේදී ලැබෙන ප්‍රීතිය වේදයක් වේදනාවක් කියන එක වෙන්නේ නැති ඇත්තේ ඒ විඳීම හොඳ දෙයි කරුණාවෙන් පැහැදිලි කර දෙන්න මෙන් ඉල්ලමි. ඇත්තටම මේකෙන් ධර්ම නියාමතාවයක්. අරමුණට මූණට දාලා ඉන්න බැරි වෙනකොට එන්නේ द्वේෂය. අරමුණට මූණට දාලා ඉන්න පුළුවන් වෙනකොට द्वේෂ වෙනකොට ප්‍රීතිය එනවා. ඒ තමයි අපි හරි ගියයි කියන බවට ලකුණ. එතකොට මේ ප්‍රීතිය පිළිබඳව පශ්චාත්තාප වෙනවට වැඩිය ඒක හොඳට එන්න දෙන්න. එනකොට මේ ආනාපානයත් අමතක කරලා ප්‍රීතිය දිගේ ගියොත් අන්න පිටපොට ගිහිල්ලා. නමුත් මේ ප්‍රීතිය තියේදී ආනාපානයත් එක්ක ඉන්න පුළුවන්කම තියෙනවා ප්‍රීතියෙන් සාධනීය කෘත්‍යයක් කරන්නේ හානියක් කරෙන්නේ නැහැ. නමුත් මේ ආනාපාන දිගින් දිගට දිගින් දිගට ඉන්නකොට ඒ ප්‍රීතියේ විපරිණාමය ඒක සුඛයක් බවටපත් වෙයි. එහෙම නැත්නම් මේ මුලින් මුලින් ලැබෙන ප්‍රීතිය එන්නේ එන්නේ නැම දෙවෙනි තුන්වෙනි සැරේට යනකොට අඩු වෙනවා. ආන්නේ විදිහට තමන්න තේරෙන්න පටන් අර ගන්නවා මේ මේ ප්‍රීතිය රාගයට රාගානුසයට හේතු වෙන්නේ නැති බව. රාගානුසයට හේතු වෙනව හෝ හානියක් වෙන්නේ ප්‍රීතියෙහි මත් වෙලා ආනාපානේ පාව දුන්නොත්. ආනාපානේ පාව දුන්නේ නැත්නම් අපිට ප්‍රීතිය මේ අවස්ථානෝචිතව අවස්ථාවාදීව පාවිච්චි කරන්න පුළුවන්. අර ස්වාමීන් වහන්සේ ඊයේ භාවනාදී ආනාපානේ මූණ ඉදිරි පිට සියුම දැන්නා. අද්දරන නූලසක්ද මූණ උඩට හැරවි ඇතිසේද දැනුනි. අදසින භාවනාදී ආනාපානේ මූණට ලා ඇතිසේද සියුම දැන්නා. අත්වල දැඩි බවක් එතරම් දැනුනේ නැත. ටික වෙලාවකින් සියුම් ආලෝකයක් වම් මැසට උඩින් දිස්විය. ඒ පර්යංකේදී හතර පහ වතාවක් එසේ ලාභ ඇති ආලෝකයේ ඇතිවිය. ඊට හිත නොයදා දිගටම ආනාපාන හිත යොමු කළෙමි. කිසිදු නිදිමත ගතියක් නැමැති හොඳ අවදිමත් බවක් සෑම පරියකෙන් සිදුවේ. මේ தત્ත්වය පහදා වැඩි ජීවණයක් කරගන්න ඔබ වහන්සේක උපදේශ පත්‍ර. මේකෙන් දිගටම මේ ඇති කරගත්ත මේ එකලස ගැම්ම හුරු දෙයක් කරගන්න ඕන. නැහැ ඉඳ ගන්න ඉඳ ගන්න පරියන්කේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ඒකට කියන්නේ වශී කරනවායි කියලා භාවිත කරනවායි කියලා. කරන්න කරන්න කරන්න එකම ශිල්පේ නැවත නැවත කරන්න කරන්න ඒක පිළිබඳ ක්‍රමසහ විදි තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේක කලාතුරකින් හිතයි අරමුණයි එකලස් වෙච්ච අවස්ථාවක්. ඒ මේ වගේ දේවල් ඇත්තටම එහෙම කියන්නත් වටින්නේ නැහැ. නමුත් හුඟක් වෙලාවට වෙන්නේ මගේ දිග රිට්‍රීට් වල තමයි. එකම එකම ගැම්මේ යනවනේ. එතකොට පිටපොට යන තියෙන අවස්ථාව අඩුයි. නිකන් මේ උම්මගයක් කපාගෙන යනවා වගේ නිදියකට බහිනවා වගේ කාගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා. එතකොට කරන්න තියෙන්නේ ඒ ලොකු සංසීන කාලේ කියන්නේ එහෙම භාවනාව හරියනවා නම් බඩලිඩ කරගන්න එපා. නිදි මරන්න එපා. කාලසටහන වෙනස් කරන්න එපා. ඒව කරන්නේ නැතුව අර මෙතෙක් ඒකට උදව් කරපු විචල්්‍ය සාධක හේම්ම නතර කරන්න. නතර කළා භාවනාවට මේක නැවත නැවත කෙරෙන දෙන්න. ඒකට සාමාන්‍ය බුද්ධියෙන් අනුග්‍රහ කරන්න ඕනේ කලකොලොප්පම් කරගන්න එපා. හිත ගැටා ගන්න එපා කවුරුත් එක්ක හරි. අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා. ලෙඩ ඇති කරගන්න එපා. ලෙඩ ඇති දෙනවා කෙනෙක් වළක්වන්න බෑ. නමුත් පුළුවන් තරම් මේකට අනුග්‍රහ කරන්න ඕනේ. නෑම කෑම නිින්ද පුරුදු තාලෙටම කරන්න ඕනේ. එතකොට මේකේ මේ හුරුව මුල් බැස ගැනීම හොඳට සිද්ධ වෙනවා. ඒ ටික අනුග්‍රහ කියලා තමයි සඳහන් කරලා දෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මේ ලස්සන කන්දේ ඇති වෘක්ෂ ලතාදිය දැක්කාම සුඛ වේදනාවක් ලෙස මම හඳුනාගති වේ. ඒත් මම ගෙදර ගිය විරද ඒ මතක් වෙන බව නිසකයි. ඉතින් ඒ උපාදානයක් වේද නැත්නම් සංඥාවක්ද කියන්න බෑ. සංඥා මට්ටමේ තියෙනවනම් මකන්න පුළුවන්. චිත්ත මට්ටමට ගියොත් බුදුහාමුදුරන් මකන්න පුළුවන් අමාරුයි. ධිට්ඨි මට්ටමට ගියොත් බුදුහාමුදුරටත් බෑ. ඒක සංඥා මට්ටමේ තියෙනකොට නම් කළු ලෑල්ලලිව ඩස්ටර් එකකින් මැකෝ වගේ ෂේප් කරගන්න පුළුවන්. ඒක උපාදානයක් වෙනවා නම් හොඳ වැඩේ මේ නතර වුණා නම් යන්නේ නැතුව මොකක්ක ප්‍රශ්නයක් නැහැ. ඒකට බලා ගන්න පුළුවන් මේ මේක වෙලා තියෙන යන්නත් ඕන වෙලා වගේ මට පේන්නේ. මේ නතර වෙමු මේ කීයක්ද ගෙවන්න තියෙන්නේ මාසිකට ඔච්චරද ගාණක් ගෙවුවාම ඉන්න පුළුවන්. කරත් ස්වාමීන් වහන්සේ කාලයක් තිස්සේ ආනාපාන සිතුවාන හැකපමණින් කරගෙන යන අතර කලින් මට රසාස්වාදයේ ගෙන දුන් දේ තවදුරටත් ආස්වාදයේ නොදෙන බව තේරුම් ගැනීම මෑත කාලෙදී නිතර සිදුවේ. මේ අවස්ථාවේදී අරමුණ හරහා රාගයේ නැවත නොයිපද වෙන බව තේරුම් යන විට සැනසුමක් අත්විඳින්නේ විඳින්නෙමි. එසේ නමුත් හිතේ හිස් බව දැන් ඊට වඩා සියුම් ආශාවන්ගෙන් පිරෙන බවත්. එසේ නමුත් හිතේ හිස් බව දැන් ඊට වඩා සියුම් ආශාවන්ගෙන් පිරෙන බවත් ඒවා ලබා ගැනීමට ආයාස නොකර ආයස කිරන බවත් මටම දැක්ගත හැකිය. ඒවා නොලැබීමෙන් හිත නොරුස්නා බවටපත් වන බව දැනේ. මේ සියුම් වෙන්දන සුවිනේ රාග අනුසේ නිසාද නැතිනම් මානෙ නිකිසාද කියා පැහැදිලි නැත. එසේම පිළිසිදුවට පිළිවෙලට සිටීමට ගන්නා උත්සාහය සහ ආශාවද රාගානුසය නිසා ඇතිවන්නක්ද කියා හිතට සැක පහළ වේ. වෙනදා පහසුවෙන් කළ දේවල් දැන් මෙවන් සැක නිසා හිත කරදරයකට පත්වන පත් කරන බව දැනේ. මේ ගැන අවවාදයක් ඔබ වහන්සේගෙන් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. ඒක සාමාන්‍යයෙන් කියනවා ඒ භාවනා කරන යනකොට මේ වගේ වෙනස්කම් සිද්ධ වෙන උඟ වෙලාවට අහුවෙන්නේ නැහැ. නමුත් සමහර වෙලාවල් වලට Tamanටම තේරෙන පටන් ගන්නවා. අර වෙනදා නොදැනිච්ච පුංචි දේවල් ලොකු වෙලා පේනවා. ඒකට උපමාවට කියන්නේ මේ මේ වගේ මේ දැන් ලංකාවේ තියෙන අපේ ගෙවල් වල අපි හුණු ගන්නවනේ අවුරුද්දකට සැරයක් විතර. අවුරුද්ද හුණු හුණු ගන්න. හුණු ගන්න ඉස්සලා ඒ බිත්තිය පොඩ්ඩම යත ගාලා පැන්සල් ඉරි ගහලා කළු පාට වෙලා ජරා වෙලා තියෙන. ඒ ජරාවේ තව පැන්සල් ඉරක් ගැහුවට ගානක් නැහැ. නමුත් හුණු ගැවට පහුවෙන්ද පැන්සල් ඉරක් ගැහුවොත් හොඳට කැපිලා පේනවා. යන පිරිසිදු පසුබිමට පුංචි වෙනස පවා කැපිලා පේනවා. ඉතින් ඒකේ කැපිලා පෙනෙනවට දෝෂේ පසුබිමේ පිරිසුදුකම. ඉතින් වගේ Tamange හිත සියුම් වේගන යනකොට අත්තරදී විනය ප්‍රශ්න ඒව හොඳට විස්තර සහිතව බලා ගන්න පුළුවන්. නමුත් ඒකෙන් ප්‍රපංච කරන්න ගත්තොත් ඒකෙන් Tamanට ආත්ම නිෂේධනයක් නැත්නම් සුයං විවේචනයකට යන්න පටන් අරගත්තොත් අත්තිකිලමතාණියකට වැඩෙනවා. ඒ කියන්නේ දැඩිසේ තමන් විවේචනය කරන්න පටන් ගන්න තමන් දැනගන්න ඕනේ. ඒකට සරුවචනාංශය දෙන උපමාව තමයි තුවාලයක් බෙහෙත් දාන්න ඉස්සලා සුද්ධ කරලා වණමුකේ පෑදුවොත් රිදෙන වැඩි. වණමුකේ පෑදුවට පස්සේ බෙහෙත් දාන්න ඉස්සලා රිදෙනවා. ඉතින් ඒක නැත්තම් බෙහෙත් දාලා බෑ. ඒ නිසා බෙහෙත් දාන්න ඉස්සලා සුද්ධ කරන්න එපා. අන්නේ සුද්ධ කරපුවාම රිදෙන ගතිය වැඩි. ඒ වගේ තමයි මේ හිතේ සංවේදී ගතිය එන්නේ එන්නේ එන්නේ වැඩි වෙන එක කරදරයක් කරගන්න අරකයි. Taman තේරුම් ගන්න ඕනේ මේ හිතේම යන මේ කියන්නේ චිත්ත ධර්මයක් අනුව යන වැඩපිළිවෙලක්. ඒක දැනගෙන යනවනම් <clears throat> ඒක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් එක මේ සාකච්ඡා කරන්න තරම් ඒක එලි කරන්න පුළුවන් නම් මතක තියාගන්න தત્ත්වය පාලනය කරතේ තියෙන්නේ. ඒක නොදැනුවත්වම Taman අතින් ක්‍රියාත්මක වෙනවනම් <clears throat> පරිසරයටයි අනුන්ටයි හානි වෙනවා. නමුත් Tamanට අහු වෙනවනම් මම හිතනවා ගොඩක් වෙලාට தત્ත්වය පාලනය කරතේ කියලා. අර ස්වාමීන් වහන්සේ භාවනාදී ඇඟ නලියන විට බඩ කුරුකුරු ගහන විට ඒ පඨවි ආපෝ තේජෝ වායු විදියට භාවනාවට නගාගන්නේ කෙසේද? ඇඟ නලියනට ඒකේ වාදුව ධාතුව නැත්නම් ආපෝ ධාතුවද ධාතු හතර විදියට විවිධ අවස්ථා ගැන භාවනා කිරීමට උපදෙස් ලබා දෙන්නේ. මේකදී අර මම ওই ඉස්සලත් අර දේශනා කරපු විදියට ඒ ධාතුන්ට ස්වභාවික ලක්ෂණ වගේක් තියෙනවා. වායෝ ධාතුව චංකොලවනවා සහ දරා සිටිනවා. උණුසුම සීතල දෙක තේජෝ ධාතුවෙන් සඳහන් වෙනවා. ආපෝ ධාතුව වැగిරෙන ගතිය සහ පිටු කරන ගතිය තියෙනවා. මේ පටවි ධාතුවට ලකුණු දෙකක් නෙවෙයි හයක් තියෙනවා. බර, හැල්ලු, මුරුදු, තද, ගොරෝසු සියුම් කිය. ඉතින් මේ ඔක්කොම තියෙද්දි මේ ශරීරයට ආසා වැඩි වුණොත් ධාතු පේන්නේ මේ බඩයි රිදෙන්නේ කියන එක දඟලන්න නරකයි නලියන ගතිය. බඩ නලියනවා කිව්වොත් අහු වෙනවා. බඩ කියලා කියන්නේ සම්මුතියට අහු වෙනවා. මේ නලියන ගතිය, මේ චුරුචුරු ගාන ගතිය තද්දේ. ඒ විදිහට මේ ශරීරයට සම්බන්ධ කරලා බැලුවොත් නම් සම්මුතියට බර වෙනවා. මේ ශරීරය කියන වේදිකාවේ නාඩහ ප්‍රකාර නාඩ ගන්නටනවා. නාඩ ගන්නටකොට නළුව හතර දෙනයි ඉන්නේ. ওই හතර දෙනා තමයි ඔය දෙල්ලම දාන්නේ කියලා බැලුවොත් මේක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම නැත්නම් මේකට කොච්චර ඇඟේ එන කම්පන චංචලයක් ගානේ ධාතු හතරට දාලා යුවොත් මම දැන් ලොකු පොතක් ලියන්න වෙයි කියලා. ඉවර කරන්න බෑ. ඒ නිසා මේ ශරීර ආසාව අයින් කරලා මේ එන දේවල් දිහා අනුන්ගේ ඇඟක් වගේ බලාගෙන කෙරුවොත් අල්ලන්න අමාරු වෙන එකක් නෑ. අයක් කියලා කියන්නේ. ඔය ඉතින් අය කියන්නේ රූප ලක්ෂණ වල ආස්තික ප්‍රඥප්තිය තියෙනවා නාස්තික ප්‍රඥප්තිය තියෙනවා ආස්තික ප්‍රඥප්තිය තමයි පඨවි ආපෝ තේජෝ වායෝ නාස්තික ප්‍රඥප්තිය අවකාශය ඊට පස්සේ නාම ධර්ම රූප ප්‍රධාන කරන කියනකොට විඥාන කියන තනි වචනේ සඳහන් කරනවා නමුත් නාම පැත්තෙන් කිව්වොත් වේදනා සංඥා සංඛාර විඥාන කියලා ඒකත් පහට කඩනවා ඉතින් ඒ නිසා මේ සබ්ජෙ ඒ වෙලාවට ඉදිරිපත් කරන ස්වරූපයෙන් රූප පැත්තෙන් ඉදිරිපත් කරොත් පඨවි ආපෝ තේජෝ ප්‍රසිද්ධයි. ඒක ආස්තික පැත්ත. ඒකේ නැති බව අවකාශ ධාතු. නාම ටික ඔක්කොම විඥානිකේ නමින් දාන. ඒකට හයයි. නාම පැත්ත ඒ කියන්නේ රූප දැන නාම දැන දන්න රූප දැන දන්නේ නැති කෙනාට එහෙම කියලා දෙනවා. නාම ගැන රූප ගැන දන්න නාම ගැන දන්නේ නැති කෙනා කියනවා නාම ධාතු වේදනා සංඥා සංකාර විඥාන අනිත් එක මේ රූප රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒකට වෙන පැත්තයි නිසා මේක මේ ඉදිරිපත් කරන ස්වරූපය හැටි. එක එක පුද්ගලයාට ඉදිරිපත් කරන ස්වරූපය හැටි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියන්කට වාඩි වී ටික වේලාවකට පසු බිල්ල දෙපැත්තෙන් පිටේ උඩ කොටසේ මාස් පිටු තද වීමක් තෙරපීමක් දැනේ. මේ සිදුවන්නේ ඇයි? මේ වළක්වා ගත හැක්කේ කෙසේද? අනුකම්පාවෙන් උපදෙස් දෙන්න. ඉතින් මේකට එක ප්‍රශ්නයක් තියෙනවා ඒක දරන්න පුළුවන්ද කියන එක. දරන්න බැන්නම් පිළියම් කරන්න. දරන්න පුළුවන් නම් කාගෙන යන එකයි තියෙන්නේ. භාවනා දියුණුව කියන්නේ ඒව තියෙද්දි සතිය පිහිටවන එකයි. අමාරුකම් පහළ වෙනවා. ඒ හැම අමාරුකමක්ම පිළියම් කරගෙන යන්න ගත්තොත් අපි කය සතප්පන වැඩක් කරන්නේ භාවනාවක් නෙවෙයි. ඒව කැප කරගෙන ඒ හරහත් තමයි දිගට මානපාන පවත්වන්න පුළුවන් නම් ඒක තමයි දියුණුව කියන්නේ. මීට වැඩි අමාරු දේවල් එන්න ඉඩ තියෙනවා. මේ নানা ප්‍රකාර දේවල් ඒ සෑම දෙයක් කරාම භාවනාවේ සතිය පවත්වන්න පුළුවන්. අනික උපමාවට කියනවා නම් අපි මල් මාලයක් කරගෙන මල් අමුණන වෙලාවට ඒ ඉදි කට්ටට එක එක මල අමුණනවා. එතකොට වේදනාව ආවම ඒකත් අමුණගෙන, තද වීමක් ආවම ඒකත් අමුණගෙන දිගට යන එකයි තියෙන්නේ. එනේන එක නූලට අමුණගෙන යන එකයි තියෙන්නේ. එහෙම නැතුව ඔක්කොටම උත්තර දෙන්න ගත්තොත් කදාකත් අර මූල කර්මස්ථානයේ ඕ සතිය අසරණ වෙනවා. සසරණ කරන්න මේ කය පාව දෙන්නම වෙනවා. මේ කයේ වේදනා කැප කරන්න ඕනේ. ඒ නිසා එක ප්‍රශ්නයයි මේ ප්‍රශ්න කරුගෙන් මම අහන්න කැමති. මේන වේදනා දැරිය හැකිනම් ඊවසපම් පපුව කියලා පපුව අතක යන්නේයි තියෙන්නේ. කර්තෘ ස්වාමීන් වහන්සේ අද පර්යංකේ සිටින අවස්ථාවක හිත හොඳට සති සමාධිගත වී බහන හොඳට කරගෙන ගියායයි හිතමි. නමුත් වරින් වර තිගැස්වීම් සිදුවිය. පැය ඇතුළත හත් අට වතාවක් පමණ. ඒ අවස්ථාවේ නිදි නොමැති බවත් තිගැස්වීමෙන් පසු නැවත සමාජයට යෑම හැකි විය. එවැනි තිගැස්වීම සිදුවන්නේ කුමක් නිසාද දැන ගැනීමට කැමැත්ත වේ. ඒකෙදි තිගැස්වීමට ඉසලත් සතිය නම් තිගැස්වීමෙන් පස්සෙත් සතිය නම් ඒකත් තවත් මල් මාලට මලක් කියලා හිතා ගන්න. ඒකත් අමුණගත්ත කියා. ගොඩක් දේවල් හම්බ වෙනවා මගට යනකොට අඟුලි මාලට හම්බුණා වගේ එක එක මේ ඇඟිලි ලකුණු හම්බ වෙයි নানা ප්‍රකාර දේවල් ලස්සනයි. මේ මොකක්ද අර ඒ පැත්තේ හිටියා අපි පැත්තේ යකඩ පිස්සයි කියලා එකේ. කොහේ හරි යකඩ කැල්ලක් හමුනොත් ඒක එල්ල ගන්නවා ඇඟේ. හැම තැනම කළු පාටයි මජම් පාටයි. පාරේ යනකොට කොහේ හරි යකඩ කැල්ලක් දැම්මොත් එල්ල ගන්නවා. ඉතින් ඒ වගේ තමයි භාවනා කරන මනුස්සයත් ඔය ඔක්කොම එල්ල ගන්න හැබැයි සතියෙන් තමයි සතියට තමයි එල්ලන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මෛත්‍රී භානාවේ සමාධිය ලබාගත හැකි අන්දම් පහදා දෙන ඉතා ප්‍රායෝගික මෛත්‍රී භානා ක්‍රමයක් කියා දෙන්න මෙන්න ඉල්ලමි නැහැ. මම මේ වැඩසටහන පටන් ගන්නෙ සතිපට්ඨානෙ. මම මේ හතුරු මාර්ග වලට දාන්නේ නැහැ. හතුරු මාර්ග වලට දානවා නම් මම සාමාන්‍යයෙන් කියන්නේ මෙච්චරයි. හන්දියකට කියන්නේ ලංකාව වගේ තැනකට හන්දියට ගියාම নানা ප්‍රකාර හෝටල් තියෙනවා. චීන හෝටල්, ජපන් හෝටල්, සයිවර් හෝටල්, පොල්ලතු හෝටල් ඕනේ. චීන හෝටලෙට ගිහලා ජපන් කෑම ඉල්ලන්න එපා. ඒකට චීන හොටලයකට යන්නේ. ඒකේ බෝඩ් එක දාලා තියෙනවා චීන කෑම තියෙන්නේ කියලා. ජපන් කෑම ඉල්ලන්න එපා. ඉතින් මෙතන අපි පටන් අරගත්තේ සතිපට්ඨාන තියේදී මේ ඔක්කොම 40 දිනකුත් එක්ක මම මෛත්‍රියට හරවන්න ගත්තොත් කරන්න බෑ. හොඳයි මෛත්‍රිය කියන එක නටකයක් නෙවෙයි. හොන්තට මතක තියානින්න පట్టල වාඩි වෙලා කය සමබර කරන ගන්න හැම චිත්තක්ෂණයක්ම මෛත්‍රිය. පట్టල වාඩිලා මම දැන් මෙතන සුවසේ වාඩි වෙලා ඉන්නවට වැඩිය මොකද්ද තවත් මෛත්‍රියක් තියෙන්නේ. ඌට වෙන වචන කිය කියා මොනවාක්වත් නැතුණාට මේ කයට මෛත්‍රියක් ඌට වැඩි දෙයක් නැහැ. ඒ නිසා ලොක්කම අනුකම්පාව ලොක්කම මෛත්‍රිය තමයි මේ කය ඒ එලඹ සිටි සිහියෙන් පවත් ගන්න පුළුවන් නම් ඒ නිසා ඒ ටිකමත් ඇති මෛත්‍රියට. ගරු ස්වාමීන් වහන්සේ අදුක්කම සුඛය යන ගතේ සිටේ දෙකේම විවේකයට පත්වන මොහොතක්ද එහෙම කියන්න බෑ. පරමාර්ථ වශයෙන් කතාව ඇත්ත. නමුත් අදුක්කම සුඛේ එනකොට හිතගත දෙකම නොසන්සුන් තත්ත්වයටපත් වෙනවා මේ දන්නේ නැති කෙනාගේ. ඒ නිසා හිතගත දෙකම විවේකයටපත් වෙනවා නම් ඒ අදුක්කම සුඛය පිළිබඳ හොඳටම දන්න කෙනෙක්. නමුත් හැම කෙනෙකුටම වෙන්නේ අදුක්කම සුඛයට එනකොට පහළු ගතිය අසරණ ගතිය ඇති වෙලා හිත වික්ෂිප්ත භාවයටපත් වෙනවා. ඒක තමයි පුතත්ජනයාගේ හැටි. ඒක නිසා අදුක්කම සුඛය මේ විදිහට ඒක පාක්ෂිකව වර්ණ ගන්න අමාරුයි. ගරු ස්වාමීන් වහන්සේ වංජනික ධර්ම හඳුනාගත් විට කුමක් කළ යුතුදයි පහදා දෙන්න. වංචනික ධර්ම වල තියෙන භයානකම තමයි අපිව මේ පටලවල ගෙනලා ඒවට කියන්නේ මේ විපල්ලාස කරනවා වංච කරනවා. මොකද දැනගත්ත ගමන් ඒවට ඉන්න බෑ. වංචනික ධර්ම වල මොනවක්වත් කරන්න ඕනේ නැහැ. දැනගන්න එක විතරයි කරන්න ඕනේ. දැකපු ගමන් මේ අපි කිව්වොත් මේ යම් කිසි තැනකට ඇවිල්ලා හොරකම් කරන මිනිසෙක් පුරුදු පරිදි අපි කිමු ෂොප් ලිෆ්ටිං කරනවා කියලා. එයා කවුරු හරි ඇහැ ගැහුණයි කියලා දැනගත්තොත් ආයෙ හොරකම් කරන්න යන්නේ. අල්ලන්න ඕනේ අල්ලන්න ඕනේ මේ මනුස්සයා තමයි මේ ඌසන්නේ කියලා අඩු ගානේ රහසින් බලහින්න මිනිස්සෙක් හරි දැක්කයි කියලා දැනගත්තොත් ආයෙ මනුස්සයා එතන වංචා කරන්න එන්නේ. ඒ නිසා වංචනික ධර්මොට එකම වැඩි කණ්ණාඩිය මූණට අල්ලන එක විතරයි. අර ස්වාමීන් වහන්සේ ආනාපානයේ ගිවි ගිය පසු පහේ ඇති වුණු වේදනාව බැලුවෙමි. එimhe වේදනාව නැගී ආපසු සිටේ ඇති වූ අමනාපහා ගෙවි ගිය ආකාරය දුටුවෙමි. ඒ හේතු ප්‍රත්‍යයෙන් ඇති වූ නිසා නැති වී යන බව සිටුවෙමි. මේ වේදනාව දෙස නිවැරදිව බලන ආකාරයත් පැහැදිලි කර දෙනෙමින් ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. මේ විදිහට ආනාපාන යන අතරමැදදී වේදනා, ශබ්ද, හිතිලි විවිධාකාරයෙන් මතුවෙනවා. ඒ එක සැරයක් මේ හේතු ප්‍රත්‍ය පිළිබඳ දැනුමෙන් බැලුවට හරියන්නේ නැහැ. ඒකට වරක් කලර චින්තාමය ඥාන වලින් අවුල් කරනවා. චින්තාමය ඥාන වලින් කියන්නේ ඉහෙඳ තියෙනවා. මේක නැවත නැවතත් බලන්න. මේ විදිහට අනන්තවත් වේදනාවල් එනවා. බල බල ඉන්නකොට ඉන්නකොට මේ චින්තාමය தত্ত্ব ඉක්මවාගෙන භාවනාමය தত্ত্ব ඉස්සරහට එනවා. ඊට ඒ නිසා මේ බලන ක්‍රමේ 100%ක් වැරදි නෑ. 100%ක් නිවැරදිත් නෑ. එකයි ඉල්ලන්න තියෙන මේ විදිහට එනේන වතාවේ වේදනාවට බැසගෙන වේදනාවත් එක්ක රණ්ඩු කරනවට වැඩිය ඒක එන හැටි පවතින හැටි අන හැටි කියන මුලැමැදාක බලන එකයි දිගට දිගට කරන් තියෙන්නේ බලන්න බලන්න බලන තමන්ගේ ඒ පිළිබඳව තියෙන ආකල්ප දැනුම විවිධ විදිහට වෙනස් වෙනවා හැම එකක්ම හොඳටයි සිද්ධ වෙන්නේ භාවනාදී මම අද්දක පුරුදු පරිදි එකට තබාගෙන භාවනා පටන් ගත්තා. භාවනා කරගෙන යනකොට මගේ අද්දේ එකට තබා නොගත් ගතියක් දැනුන අතර ක්‍රමයෙන් අද්දකේ ඈත් වී ගොස් පහතට වැටෙනා වගේ දැනෙන විදිහට හිත තිගැස්සී භාවනා හිත තිගැස්සී භාවනා නැත කිරීමට සිදුවේ. මේ අතරේ නලල මත දහඩිය බිඳුවක් තිබෙන ගතියක්ද ඒ පිසදා දැමීමට හිතද පහළ වුණ නමුත් ඒ සිතින් මඩ පවත්වාගෙන සිටීම. මෙවැනි විටක භාවනාව බාධා කර නොගෙන සිටීමට ඔබ වහන්සේගෙන් උපදේශයක් පතමින් පැයක් පමණ භාවනා නොකඩවා කරමි. අර පළවෙනි එකේදී පේන්න තියෙනවා අර කයේ පහත වැටීම නිසා හිත තිගැසිලා භාවනා නතර කිරීමට සිදු නැහැ. නමුත් දෙවෙනි සැරේදී කියනවා දහඩි බිඳුවක් ගැත් තිබුණා. නමුත් ඒකට හිත පිය දාහන්න හිත ආවත් එසේ නොකර දිගට භාවනා කරයි කියලා. ඉතින් පළවෙනි අවස්ථාවේ දෙවෙනි එක හොඳයි. තමන්ට ඉවසීමේ ශක්තියක්, කලබල නොවන ගතියක් තියෙනවා. නමුත් පළවෙනි එකේදීත් දෝෂයක් කියන්න බෑ. මොකද ඉබේම හිත ගැසිලා භවනා නතර කිරීමල සිදු වුණා. නමුත් කරගෙන කරගෙන යනකොට මේ වයිදී නොසලෙන ගතිය එනත්තම් කම්පන වෙන ගතිය තමයි භවනායේ තල තුනකම කියන්නේ. ඉතින් මේ හරහා යන්නේ නැතුව මේ වෙලාවේදී මේ වගේ අනිශ්චිතතා හරහා යන්නේ නැතුව කවදාකවත් භවනාවක් ස්ථිරතර වෙන්නේ නැහැ. ඒ නිසා මේක නැවත නැවත කරලා හිතට හුරු කරලා දෙන්න මේක සීලයේ දෝෂයක්වත් සති අඩුපාඩුකමක්වත් තමන්ගේ පුද්ගලික වැරද්දක්වත් නෙවෙයි මේ වෙලාවම තමයි භාවනා හරියන්නේ ඒ නිසා මේ මේ මේ දුක් කරදර ටික දුක් කරදර කියන්නත් බෑ අත්දැකීම් ටික අනිවාර්යයි එක එකනට එක එක විදියට එනවා ඒක පිළිබඳව පශ්චාත්තාප වෙන්නේ නැතුව අදිෂ්ඨාන ශක්තියකින් ඉදිරියට යන එකයි තියෙන්නේ ඊගා ප්‍රශ්න ලිඛිතව තියෙන මෙහෙමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාවේදී කාය සංසිඳීම වෙනවා. ඇඟේ වේදනාවක් දැනෙන්නෙත් නැහැ. තද සඳහා සමාධියකුත් නැති බවයි දැනෙන්නේ. සමාධිය ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ තියෙනවත් දන්නෙත් නැහැ. හිතවිලිත් එනවා ඒවත් යනවා. නැවත හිතවිලි නවතිනවා. මොන දේ වුණත් නිතරම හුස්මටම එනවා. නැවත හිතවිලිත් නැහැ හුස්ම දැනෙන්නෙත් නැහැ. මෙතෙන්දී හිතවිලි නැවත එන්න පටන් ගන්නවා. කලින් අහලත් නැති කලින් දැකලත් නැති දේවල් එනවා යනවා. මදකට ඒක නැවතිලා හිත ඇතුළට යවීමක් වගේ දැනෙනවා. තැනකට ගිහින් අතර වෙනවා. නැවත හිත උස්මට එනවා. තරමක බයක් ඇති වුණත් දිකටම කරගෙන යන උවමනාවක් තියෙනවා. නමුත් නැවතුණ තැනින් එහාට යෑම සිදු නොවන බවයි පේන්නේ. වහන්සේ උපදේශයක් පතනවා. තටම තටම හරි තතන තතන හරි ඉදිරිපත් කළ තියෙන කරුණු හොඳයි. මේක ඉතින් මේ නැවත නැවත කිරීමෙන් ඒ ওই ගිහිල්ලා නතර වෙනවා කියන තැනක් සඳහන් කරුවට එහෙම ඇත්තට වෙන්නේ නමුත් වෙනවයි කියලා හිතමු. ඒක හුරු කරගත්ත පමණින් ඒක තමංගේ නියම නවතන බව තේරුම් ගත්තට පස්සේ හිත දන්නවා ඉදිරියට යන හැටි. දැනට තියෙන්නේ ඒක කෝල ගතියක් තියෙන්නේ, කෝඩු ගතියක් තියෙන්නේ. ඒ නිසා මේක සිද්ධි වෙන්න ඕනේ, වශී වෙන්න ඕනේ. ඒ කියන මම මේ වචනේම ගමු. මදකට ඒක නැව ඒක නැවතිලා හිත ඇතුළට යවීමක් වගේ දැනෙනවා තැනකට ගිහින් අතර වෙනවා අන්න ඔය කියන තැන පර්යංකේදී විතරද සිද්ධ වෙන්නේ එන්ට හොඳට සක්මන් කරනකොට එනතන නිින්දෙන් ඇහැරිලා ඇඳේම ඉන්න වෙලාවක දැන් නිින්දට ඉස්සෙල්ලා ඇඳට ගිය වෙලාවක වගේ දේවල් වලදී ගන්න බැරිද කියලා බලන්න එතකොට තේරෙන්න පටන් අරගන්නේ මේකට ඉඳගෙන ආනාපානය හරහම යන්න ඕනේ. ওই විවේකය අඳුනගත්තට පස්සේ ඕන තැනකදී ගන්න පුළුවන්. විශේෂයෙන්ම පරියන්කෙන් පිට වෙන තැන්වලදී ගන්න පුළුවන්. ආන්නේම අර ගැනීමෙන් ඒක විවිධාංගීකරණය කරන්න ඕනේ. විවිධ තැන්වලදී ගන්න පුළුවන් ගන්න ඕනේ. ඇත්තටම මේ වගේ වෙලාවවල තමයි තනි වෙලා ඉන්න වෙලාවක් වෙන්න ඕනේ. හිත චේතනා බරපතල වැඩ නැතුව විස්රාම වෙච්ච ගතියක් තියෙන්න ඕනේ. හුදකලාව විස්රාමේ විවේකයේ තියෙනකොට මේක එන්න පටන් ගත්තාම ඒකත් එක විදියක වශයක්. එක විදියක හුරු කර ගැනීමක්. එතකොට Tamanට එදිනදා ජීවිතයේ එවැනි විවේක වෙන ජීවන රටාවක් විවේක වෙන ස්වභාවය වැඩි කර ගැනීමට අනුග්‍රහ කරන්න. එතකොට මේ Taman ඉඳගෙන ඉන්න භාවනාවෙන් ස්වාධීන වෙනවා. භාවනා මධ්‍යස්ථානයකට ගිහිලා භාවනා ශාලාවක් නොතිබුණාට මේ විවේකයේ ඕන තැනක ගන්න පුළුවන් වෙනකොට ඒක ලොකු ජයග්‍රහණයක්. ගරු ස්වාමීන් වහන්සේ මනාපමනාපලි වැලකී සිටීමට කළ යුතු විපස්සනා උපක්‍රම මොනවාද යනු පැහැදිලි කර දෙන්න. මලු දෙකක් අරගෙන මනාප ටික එක මල්ලකට දාන්න. අමනාප එක මල්ලකට දාලා මට ගෙනත් දෙන්න මං ටක් ගාලා නැති කරලා දෙන්න. කාට හරි පුළුවන් නම් බුක් කීපින් කරලා ගෙනත් දෙන්න හරියට. ඒ කරන්න තියෙන දෙයට ඉස්සෙල්ලා පොඩ්ඩක් ඔය දෙන්න දෙපැත්තට කරන්න. එතකොට ප්‍රශ්න විසඳෙනවා. ධම්මට්ටි ඥානෙ ලැබීමේ අවස්ථාව තාදුටත් පැහැදිලි කර දෙනෙමින් කරුණාන් ඉල්ලා සිටින් මේවා කමඨාන් සුද්ධ කරන වෙලාවට දාන්න එපා. අපි මේ කමඨාන් සුද්ධ කරන වෙලාවේදී කරන්නේ තමන්ගේ භාවනාවට අදාළ දේවල්. මේවා තනිකර සුද්ධ මූල ධර්ම දේවල්. මම දැනගත්ත නරක දේවල් නෙවෙයි. නමුත් මේ ධම්මජීව හැමදෙරේ අමාරු කාර්යය. මම එවිට දැක්කම මම ටක් ගාලා විසිකොනවා. මොකද මේක අපි වෙන් කරලා තියෙන්නේ කමටහන් සුත කරන්න. මේ පැමිණීමට පෙර gederthi භාවනාවේදී ප්‍රථම භාගයේදී ඇට වෙලක් පාවිච්චි කරමි. එහෙත් එසේම මුණලා සිටින දිශාවේ බොහෝ විට ඉරේලිය ඇති බැවින් ඇද්දක පියාගෙන සිටන විට ඒ පෙන්නේ එළියට හිත යොමු කිරීමෙන් ඉරක ඉරීමෙන් විගස නිමිත්ත මත වෙයින් පසු ටික වෙලාකට පසු ඇට වෙලා අතර කැමැති වෙලාව භාවනා නොබිනී තබා ගැනීමට හැකිය. මෙහිදී මේ ඇත්වල නොමැති නිසා නිමිත්ත මත කර ගැනීමට බොහෝ වෙලා ගත වේ. මතුව දේ වරින් වර බිඳේ. මේ ස්ථානයේ භාවනා කිරීමට මේ ස්ථානයේ භාවනා කිරීමට මින් ඉදිරියට රුකුලක් හැටියට යම් විසඳුමක් දීමට හැකිනම් ස්තුතිවන්ත වෙමි. ඉතින් මේ මේ මේ ආලෝක නිමිත්ත මේකට කියන්නේ ආලෝක සංඥාව කියලා. ආලෝක සංඥාව හොඳයි. විශේෂයෙන්ම හිත නිදිමතට යනකොට වඩන ආලෝක සංඥාවට දැමීම හොඳ දෙයක්. ඉතින් මෙහෙදි කරන්න තියෙන්නේ තමන් භාවනා වෙලාවට ඇවිල්ලා පුල්ලුවන් තරම් සැප පහසුව පුල්ලුවන් තරම් හරිබරි ගහලා වාඩි වෙන්න. වාඩි වෙලාට විවේකයට හිත දාගෙන ඉන්න. එච්චරයි. එතකොට එන්න ඕනේ නිමිත්තක් එයි. ආවේ නැතත් විනාඩි දෙක තුනකින් හරි කමන්නේ තමන්ට තේරෙනවා නම් ඉස්පාසු නැහැ කියලා හොන්දට හරි පරි ගහන. හරි පරි ගහලා මායේ ඇඟට මේ දැනෙන විවේකේ මේ විස්රාමේ මේ දැනෙන හුදකලාව මේක නිවන වගේම කියලා හිතාගෙන පවත්තන්න. එතකොට එන්න ඕන නිමිත්තක් ඕ වෙන්න ඕන දේ වෙයි. අර විදිහට ඇටවලකින් හෝ ආලෝක සංඥාවෙන් වෙන්න ඕන කටයුත්ත එතකොට විස්රාම හිත තමන් හදාගන්න. මේක මොකක් වෙයිද කියලා කියන්න බෑ. නමුත් ඒක ගාක් යාදෙන එකක් වෙනවා. මේකට වැඩිය මොකද මෙව්වා හැම තැනම නැහැ. ඒ මම අර බුරුමේ ඉන්න ටිකේදී ඔය මේ දලයි ලාමකව පැවිදි වෙච්ච බ්‍රිතාන්‍ය ජාතික හාමුදුර කෙනෙක් හිටියා. ඇත්තටම මේ ලාම කෙනෙක්. නමුත් මේ බුරුමෙට ආවට පස්සේ යා සාමාන්‍ය සූරක් පෙරවගෙන ගත කරා. ගත කරලා ඉන්න වෙලාවේදී දවසක් ඒ අපිට කමටහන් දෙන ස්වාමීන් වහන්සේ අහම්බෙන් වගේ අපි හිටපු ඩෝමැට්‍රිකට කාමර වලට ගියා. ඉතින් ඒ කාමර පිරිසිදුව තියා ඉන්නවද? වයිද කතා කරනවද? හරි මේ කියලා වරින් වර වරින් වර ඔය ඇවිල්ලා ඔත්තු බලනවා. ඒ අන වේලාවක දැකලා තියෙන අර ස්වාමීන්ගේ දොර ඇරලා තිනවා මේ සුර ඇට වැලක් තියෙනවා. ඊ දවසේ කමටහන් සුද්ධ කරන්න ගියාම ඔබ ඇට වැල භාවනා කරනවා මෙතනින් ඵලයක් කියලා. මෙහෙව කරන්නේ ඔක්කොම ආයන ක්‍රම මේක තේරවාදේ. මේව ගන්න හදන්නේ Tamanගෙන් හිතෙන් එන අරමුණක්. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේ බොහෝම යාප්පෙලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ එහෙදි මේ හැම ලාම කෙනෙක්ම මේ ඇටවලක් පාවිච්චි කරන ඒ නිසාමයි ගියා මෙහෙන් එලවන්නේ. බලන්න අපේ භාවනාව කොච්චර අපි මහායාන කරගෙන තියනවාද කියලා බුරුමෙත් එහෙමයි. බුරුමෙට කොච්චර බැන්නත් ඒ ස්වාමීන් වහන්සේ මුණාට බුරුමෙට ගිහලා බලන්න මේ සාමාන්‍ය තැන් වල මිනිස්සු මේ අපිව රෙදි වනන තියෙන ස්ක්‍රීන් වගේ වගේ ඇටවැල් පූජා කරලා තියෙනවා. ඉස්සරහා තියෙනවා මේ වගේ හදපු ලෑලි වලින් හදපු භාවනා කරන මේ ලෑලි මිනිස්සෙක් ආවා. පැයට අ르ගේ වාඩුණා ඇටවැලක් ගත්තා. අරහන් අරහන් අරහන් අරහන් අරහන් අරහන් අරහන් අරහන් අරහන් අරහන් අරහන් අරහන් කියලා පැයක් තිබ්බ ගියා. අර ඇටවැල කර කියනවා. ඒ තනදී අර ස්වාමීන් වහන්සේ hina වෙනවා මේ වඩ මෙච්චර ලස්සන විපස්සනාවක් තියේදී මේවා කරනවා කියලා මං හිතන්නේ ඇත්තට එච්චරම බැනිය යුතුයි කියලා නම. නමුත් කාරණාවක් තියෙනවා මේකේ. ඒක නිසා අපිට මේ ශරීරයෙන් මතු කරන මතු වෙන අරමුණ බොහෝම නයිසර්ගිකයි. අර පිටින් දාන එකට වැඩිය. ඒ නිසා හොඳට ඇඟ පట్టල කරලා වාඩි වෙලා බලන්න මොකද්ද මතු වෙන්නේ කියලා. ඒක Tamanටම ආවෙනික දෙයක්. ඒක කොහෙ ගියත් එනවා. අනේ වගේ දේවල් හරි ස්වභාවිකයි. ඒක නිසා මේ වගේ හැබැයි නරක දෙයක් නෙවෙයි. නවගුණ වල ගණන් කරනවා කියන එක නරක දෙයක් නෙවෙයි. නමුත් ඒකෙන් කරන්න හදන්නේ හිත தත්ත්වගත කිරීමක් බාහිරට යවීමක්. ඊට මීට වැඩිය හොඳයි සුද්ධ විපස්සනාවක් සිද්ධ වෙනවා ඇඟ ඇතුලෙන්ම ගන්න අරමුණක් ගන්න එක. ඔබ ගරු ස්වාමීන් වහන්සේ ඔබතුමා කීප වරක් කියා දී ඇතනම තාමත් මට මේ ගැටලුවකි. ආනාපානයේ සියුමින් නැතිවීමෙන් පසුව මම සියුම් දැනීම ගැන හිත යොමු කරමින් සිටීමේ නමුත් ඒන් කිසිම ප්‍රතිඵලයක් නැතුව ආසේ දැනේ. මට කිසි දෙයක් කිසි දෙයක් කරන්නේ නැතුව ආසේ දැනේ. ඒ හරිද වැරදිද යන්න කරුණාවෙන් පහදා කර දෙන්න. මේ කිසි දෙයක් කියන එක බුදුහාමර කියන්නේ කිංචන කියන වචනේ කිංචන කියන්නේ කෙලෙස් වලට නමක්. මේ කෙලෙස් නැති නිසායි මේ ප්‍රශ්නේ. දැන් කෙලෙස් ටිකක් හොයලා දෙන්න කියලායි මට කියන්නේ. මේ මොනවා හරි කියලා කියන්නේ අකිංචනං අනාදානං අකිංචනේ කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ කෙලස් එක්ක තණ්හා එක්ක මාන එක්ක දිට්ටි. ඉතින් ඒ ටික නැති වුණාට පස්සේ මොකක් නැහැ. මොකක්වත් නැහැ කියන්නේ. ඉතින් ආයතනයක් කොහෙන් හරි කන්ටේනර් එක දාලා කෙලස් ටිකක් ගෙනත් දුන්නා නම් ආය හරියනවා. ඇත්තට මෙවට මෙහෙම hina වෙන්න නරකයි මොකද? නමුත් මේ මගේ හැටි. ඉතින් ඒක නිසා මේ යමක් නැති කියලා කියන්නේ කෙලස් නැහැ කියලා හිතා ගන්න. ඉතින් මේ කෙලෙස් නැති தත්ත්වය ලැබුණාට පස්සේ ඒක ආරස්සා කරන්න අපේ හිතෙන් කිසිම සහයෝගයක් දෙන්නේ නැහැ. අපේ හිත කරන්නේ ප්‍රශ්න කරන එක. අපේ හිත කරන්නේම ඒකට අභියෝග කරන එක. අපේ සත්පුරුෂ ගතිය කියලා කියන්නේ කලාතුරකින් මහමෝදක් මැද ගොඩමුවක් නැතුව ගොඩ එන්න බැරුව පීනන මිනිසෙකුට පුංචි දිවයිනක් හම්බුණා වගේ කලාතුරකින් අපිට හම්බ කිසිත් නැති හිත කෙලස් නැති හිත ඕනේ නම් ඒකට කියන කර්ම නැති හිත විපාක නැති හිත, ස්පර්ශය නැති හිත, රාගෙ නැති හිත, මෝහේ නැති හිත. මෙතන මෝහේ තියෙනවා. මම මොකද්ද කරන්න කියලා දන්නේ නැහැ කියලා කියන්නේ ඒකට මෝහේ තියෙනවා. ඒ මෝහෙත් නැති හිත තිබ්බොත් තේරෙන්න පටන් අරගන්නේ අපි සංසාරේ කවදාකවත් මේක අත්දකලා නැහැ. අත්දකට අගය කරලා නැහැ. ඉතින් ඒ නිසා මේ කෙලෙස් සහිත හිත මේකට කොනහනවා. ඉතින් මේකයි සත්පුරුෂකමෙන් මට කරන්න තියෙන මගේ අනුකම්පා මම කරන්න තියෙන මට මෛත්‍රිය මේකයි කියලා දැනගන්නවා කියන එක ධම්මාදිට්ඨිය. ඒක ලේසි නෑ. මේකට ගියත් මේ වටින දේ වටින දේ වශයෙන් දැනගැනීම වෙනම දෙයක්. නමුත් මේ ප්‍රශ්න සාකච්ඡාදී අපි කරන්නේ මේකමයි. ඒ නිසා උපදේශයක් වශයෙන් කරන්න තියෙන මේ කිසිත් නැති தত্ত্বය කොච්චර වෙලා මට පවත්වන්න පුළුවන්ද කියලා හැකි මොකක්ද කියන්නේ? හැකි සාදර භවකින් ඒ දේ වැඩි දියුණු කරන්න. පළල් කරගන්න උත්සාහ කරන එකයි කරන්න තියෙන්නේ. අපි පැයක විතර කාලයක් කරන් තිනවා ලිඛිත ප්‍රශ්න સમાප්තයි. අපි දැන් යන්න හදන්නේ එතකොට මේ පුද්ගලිකව මේක මේ තියෙන්නේ ධම්මටිති ඥානය ගැන කතා කරන්න කියන ඉතින් මගේ විවත දැම්මා. මේක මේ මූලධර්ම සාකච්ඡා කරන අවස්ථාවක් නෙවෙයි. කොහොමඩක්වත් සාමාන්‍ය ප්‍රශ්නයකට අහුවත් ඒවා ඔය එක එක එක එක දේවල් වලට අපිට ධර්ම දේශනාවේදී කරගෙන යනකොට සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ මේ එක එක තීරී සාකච්ඡා කරන්න අපිට ලැබෙයි කියලා ස්ථිර වශයෙන් කියන්න බෑ. ඊට ඉස්සෙල්ලා අහන්නද මම මේ කට්ටියගේ වෙන මොනවද කියන්න දෙයක් තියෙනවද කියලා. නැත්නම් අර පුද්ගලික සාකච්ඡාවට යනවද? කමඨාන් සුද්ධ කිරීම. ඈ කපමු. ඒ ඒකට ක්‍රම තියෙනවා. දැන් මම නම් කරන්නේ හුඟක් කාට දරන්නේ. නෑ නෑ මංගේ ඇත්තට ඕගොල්ලෝ කවදාකවත් විශ්වාස කරන්න යන්නේ නෑ යකඩ කපන කීතක් ගෙනාව මේ සැරේ බෑ දැන් යන් කාමරේට මම පෙන්නනවා විශ්වාස කරන එකක් නෑ මට ඒක දානකොටමත් බෑග් එකේ මට හිතුණා මේක දකින්න මිනිහෙක් මොනවා හිතයිද දැන් එයාපෝට් එකේ චෙක් කරොත් මම ඕක ගෙනියන්න ඕව කවන්නත් වෙන උදව් වෙනවනේ අඩිගෝදුවකට වගේ අඩිගෝදුවකට ගෙන මං දැන් ගෙනියන්නම් ෂුවර් මං කපනවා ඒක පිළිබඳව මට ප්‍රශ්නයක් නැහැ. නෑ එහෙම නැත්නම් මට කියන්න මම අයින් කළ දෙන්න. ඒක ප්‍රශ්න. මන්ට කිසිම ප්‍රශ්නයක් නෑ. අයින් කරන්න බැරි දේවල් නෑ. මේක තමයි මෙයත් කිව්වේ එකයි. ඒ ඇත්තට මේක අපි සාකච්ඡා කරාට පස්සේ උත්තර ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අපි අපි දන්නේ නැතිකමනේ තියෙන අපි තනියමනේ මේ වතුරට බැස්සේ. ඒ වතුරට බැස්සපස්සේ අපි පීනන්න දන්නේ නැහැ. ඔරු හදාගන්නත් නැහැ. නමුත් මේක දිගිය ගමනක් නේ. ඒ නිසා ඒකේ යෙදිච්ච කට්ටිය ළඟ මට උත්තර තියෙනවා. ඒක නිසා ඒ සුවඳ නැති සබන්ජාති එහෙම නැත්නම් ඒ ඇඟේ ගල්වන දේවල් මේ දේවල් හොයාගන්න පුළුවන් ඉච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉදිරිපත් කරන එක හොඳයි සභාගත කරන එක හොඳයි ඒකට කාට වුණත් ඒකෙන් අර සැකසිත කෙනාට නිසකව සුවසේ ජීවිතය පව ජීවිත යාත්‍රා පවත්වන ගමන් භාවනාවත් කරගෙන යන්න පුළුවන් වෙනවා එහෙම ඒක ඒක හේතුක මොනක්වත් මේකේ අල්ලන්න බෑ මේක බහු හේතුක වාදයක් තියෙනවා මම කියන එක එහෙම මේකට මම කියලා එහෙම කියන්න බෑ. ඒක විචල්්‍ය සාධක රාශියක් එකතු වෙලා තමයි මේ මම කියන සංකල්ප ඇති වෙන්නේ. ඒ නිසා එකක් අයින් කරාට ඒක නැති වෙන්නේ නැහැ. වර්ග කිරීම නම් ගොඩක් වෙලාට විඥාණයෙන් සංඥා විඥාන දෙකෙන් තමයි දේවල් වෙන්කොල්ල හඳුනා ගැනීම කරන්නේ. විඥාණයේ තියෙන්නෙම දෙකක් වෙන්කොට හඳුනා ගැනීම අඩු ගානේ වෙන් කරන්න බැන්න වෙන් කළ පෙන්නන එක හරි විඥානයේ ද්වේතාවයක් ඇති කර දීම තමයි විඥාණයෙන් කරන්නේ. මේක මේක මම මේ එහා පැත්තේ මම නෙවෙනදී. I and self and non self දෙක හරි කඩනවා. දෙක කඩලා ඒ දෙක ඇතුළේ ගැටුමක් ඇති කරන තුන හරහා තමයි විඥානේ පෝෂණය ලබන්නේ. විඥාණයෙන් කරන්නේ දේවල් වෙන්කොට හඳුනනවා මම විතරක් නෙවෙයි මේ කළු පාට සුදු පාටෙන් කහ පාට නිල් පාටේ වෙන්කොට දැන ගැනීම කරන්නේ විඥානේ. ඔව් ඒ කියන්නේ ඕනම දෙයක මේ දෙකකට බෙදෙන ගතිය. තැප්ප දුක සාදාන සාදාන හරි වැරදි ඉස්සරහා පස්ස අනුන්තුලන් සුභ සුභං කියලා බුදුරජාණන්සේ දේශනාවේදී දිගට කතා කරන්නේ. ඒ ඔක්කොම විඥාණයට වෙන මොකක්වත්ම නැහැ. මේ එකට තියෙන එක දෙකට කඩන එක තමයි අර සුද්ධ අපිව පාලන එකට ස්ප්ලිට් ඇන්ඩ් රූල් කියන සිස්ටම් එක තියෙන්නේ. ඕක සුද්ධ ඉගෙන ගන්න ඉස්සලා අපේ හිතේ තිබිච්ච එක. මේ හොඳට තියෙන එක දෙකට කඩනවා. දෙකට කඩලා දෙන්න ගන්නවා. ඊට පස්සේ දෙකටම මේ කියන්නේ ගේමක් තියෙනවා. මේක එහෙම වෙන් වෙන්න හදිච්ච එකක් නෙවෙයි. ඒක දෙකට කඩා ගන්න එක තමයි විඥානයේ විඥාට ස්පාසු නැහැ. මේක දෙකට කඩා ගන්නවා. දෙකට කඩාගත්ත ගමන් දෙන්න දෙන්න උරුට්ටු ගන්නවා. උරුට්ටු කරලා රසිතී රණ්ඩුව තමයි දෙකටම යන්නේ. ඒ නිසා විඥානය මේ දෙකට කැඩීමේ කෘත්‍ය අයින් කරාට පස්සේ ලුණු කැටයක් මහමුදර දැම්මා වගේ ගඟක් ගිහිල්ලා මුහුද ඇතුළට ගියා වගේ වතුරේ තිබුණ දියසුලියක් වතුරට දිය වෙලා ගියා වගේ යායට යනවා. මේ වෙන් කරන්න බෑ. අරකයි මේකයි කියලා නම් කරලා වෙන් කරන්න බැරි ගතියට යනවා. මේ විඥානේ ඉන්නකම් වැඩිම දෙන්නෙක් එකතු කරලා ඒකට ගැටන. උරුට්ටු කරනවා. ඒකල ඒ දෙන්න අතර ගැටුමක් ඇති කරන ඉතින් අපි අසහනේ කියනවා, මානසික ආතතිය කියනවා. කිසිම තේරුමක් නැති දෙකක් හදාගෙන ගැටෙන එක තමයි තියෙන්නේ. ඒක ඉතින් විඥානේ තියෙනකන් ඒ ඒ මොකද්ද කියන්නේ දේත තීම ආරබුද හදාගෙන පිල් බැඳගෙන ඒ රණ්ඩු කරන ගතිය ඇතුළත මේ තියෙන යුද්ධේ තියෙන තාක්කල් ලෝකේ යුද්ධ වලින් තොර කරන්න බෑ. ඒක බාහිරේ කෙරෙන්නේ මේ ඇතුලේ තියෙන එක තමයි. ඉස්ලාම කවදා හරි Tamange ඇතුලේ මේ ද්වේතාවයක් නැතුව උඹයි මමයි හරි වැරදි මොකක්වත් නැතුව ඒ ඒ වෙදෙන්න ඉස්සලා තිබුණු ප්‍රාග් අවස්ථාවට මූලික අවස්ථාවට හිත ගෙනිච්චා නම් තේරෙන ප්‍රශ්න තියෙන්නේ ඇතුලේ. බාහිරට ප්‍රොජෙක්ට් වෙන්නේ අර ඇතුලේ තියෙන ඒ නොබැ නොගැලපෙන සීයෙන් නැති ගතිය තමයි. ඉතින් වැඩියෙන් තියෙන එක නා වැඩියෙන් ලෝකෙට ප්‍රශ්න ඇති කරනවා. අඩුවෙන් තියෙන එක නා ප්‍රශ්න තිබුණත් එයා උත්සාහ ගන්නවා මේ ප්‍රශ්න තියෙන්නේ බාහිර නෙවෙයි ඇතුළත. මම මගේ හිත බලාගෙන පරිස්සම් කරගෙන ඉන්නවා කියන පැත්තට යනවා. උපේක්ෂා පුරුදු කරන්නේ අන්ත දෙකේ තියෙන නපුර නැති කරන්න. නමුත් උපේක්ෂාවත් අල්ලන්න නරකයි. මේ උභවන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති දෙපැත්ත අන්ත දෙක තේරුම් ගන්න මැද ගන්නව දෙපැත්ත වෙන් කරන්න දෙපැත්ත විසි කරන්න නමුත් මැද අල්ලන්නත් එපයි මැද මම මම විතරයි මැද අල්ලගත්තේ අනික කට්ටිය තාම කොංගොල ඉන්නවා කියලා ඒකත් නැහැ මේ මැද අල්ලගත් එකක් තියෙනවා තෝ තාම අහුවෙලා තියෙන්නේ එසකට තියෙනවා මැදට ඒ අර මේ සලායතන විභංග සූත්‍රයේ තමයි මම හිතන්නේ කතා කරන්නේ ඒ උපේක්ෂාව කියන මැදට ගියාට පස්සේ තේරෙනවා කොච්චර අවිද්‍යාවක් මතද මම මෙතෙක් කල් හිටියේ කියලා. අපි මෙතෙක් කල් අන්ත දෙකේනේ හිටියේ. අන්ත දෙකේ ඉඳ ගිහිල්ලා Taman ඉන්න පැත්ත හරි අඹ වැරදි කියන්න මොන්න තරම් රණ්ඩු කරාද අපි මෙතෙක් කල්. උපේක්ෂාව වුණාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා බුදුන් මේ මෙතෙක් කල් දිනුව හැම දිලිල්ලෙකම පරාදයි. අම්බ කරපු හැම හම්බ කිරිල්ලකෙම ණය වෙලා තියෙන්නේ. ඒ නිසා උපේක්ෂාවට ආවට පස්සේ අවිද්‍යාවේ ප්‍රමාණය තේරෙනවා. මේ මිනිස්සු උදේ ඉඳලා හැන්ද වෙනකන් කිලෝරක් නැතුව ගහපදින්නේ මොකටේ මේ? අනේ ඒක නෑ උපේක්ෂාට ගියා. ඒකට අවිද්‍යාවේ ප්‍රමාණය තේරුම් ගැනීමටමයි විද්‍යාව කියන්නේ. Taman මේ කරන විසඳන්න බැරි සටනක්. බේරන්න බැරි සටනකට මේ ඉදිලා උරදීලායේදී කටයුතු කරනවා. මේක ඉතින් කාටවත් බේරන්න බෑනේ. Taman තේරුම් ගන්නවා මිසක් අන්නේ වගේ Tamanගේ ඇතුළත තියෙන මේ අවිද්‍යා ප්‍රමාණය අවිද්‍යාව විද්‍යාවට ප්‍රතිභාගයි කියලා බුදුහාමුදුරු කියනවා. තමන්ගේ තකතිරකම තේරුම් ගැනීමමයි තමන්න තමන් විනය කරන්න තියෙන උපරිම කරුණාව. උපරිම මෛත්‍රිය, උපරිම ඥානයි. ඉතින් අපි ඒකට කැමති නෑ. මොකද අපිට පේන එක ඉච්ඡා බංගත්වයක් වගේ. මම මේ තරම්ම නරකද මම ශෝක්නේ හරි හොඳ නැද්ද කියලා ආයින් එක තමයි කරන්නේ. හොඳයි. නිකන් හොඳයි කියලා මදි හොඳයි කියන්නේ. එතකොට තමයි සන්තෝෂෙ ඉන්නේ. හැබැයි ඉතින් ඇතුලේ තියෙන හරියක් තියෙන එකක් තමයි. ඒක ලොකු ජයග්‍රහණයක්. නමුත් උපේක්ෂාව වුණත් අල්ලන්න ඉඩ තියෙනවා. ඒ නිසා උපේක්ෂාවේ අල්ලන්නේ නැති එක තමයි සරුවචනංශේ ගොඩක්ම බැනුම් අහපු කාරණාව. මෙච්චර අමාරුවෙන් උපයාගත්ත උපේක්ෂාවේ අල්ලන්න එපයි කියලා කියනකොට මේ මොන දෙමලයක් කතා කරනවද කියලා තේරෙන්නේ නැහැ. ඔබ වන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පදී. මැද තියෙන මේ දෙක වෙන් කිරීම දෙක වාංගු කරලා විසි කරන්න ගත්ත මැද්දේවත් ඒකවත් මම කියා ගන්න එපා. ඒකවත් මගේ කියා ගන්න එපා. ඒකවත් මම ආයනය කරන්න එපා. එතකොට තේරෙනවා බුදුහාමී අපි මෙතෙක් කල්ලි ඒකත් නෙවෙයි දෙපැත්තෙන් එකක් අල්ලගෙන ඒක අනිත් පැත්ත අරගත්ත මිනිහ සතුටෙක් කරගෙන තමන් අල්ලගත්ත දේ මිතුරෙක් කරගෙන මොන රටනක්ද කෙරුවේ හරියට එක පැත්තක් බල්ලා වගේ එතකොට මේ උපේක්ෂාවට යන්න යන්න යන්න යන්න තමන්ගේ අවිද්‍යාව ප්‍රමාණය තේරෙන්න පටන් ගන්නවා. ඒකමයි විද්‍යාව කියන්නේ. ඒ නිසා අපි කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා අපේ තියෙන නොදැනුවත්කම, අපේ තියෙන අන්ධකාරේ, අපේ තියෙන මෝහේ දැනගන්න උත්සාහ කරන එක තමයි අපි මේ භාවනාවේදී විපස්සනාදි කරන්නේ. ඒ නිසා ඒවා ප්‍රතිඵල ලැබුණත් නැතත් මේ විපස්සට බහින්නත් සෑහෙන පෞරුෂත්වයක් ඕන. මේ මේ මේම දෙයකට අපි යන්නේ කියලා දැනගන්න. හැබැයි හොඳක් වෙලා තියෙන්නේ විපස්සනා කරලා සෑහෙන කාලයක් යනකම් තේරෙන්නේ නැහැ මේ කොහෙද යන්නේ කියලා. හිතන්නේ අපිට අරක හම් වෙයි මේක හම් වෙයි දිබ්බ චක්කු හම් වෙයි දිබ්බ සෝත ඥාන හම් වෙයි කියලා හිත හිත තමයි යන්නේ. මගට යනකොට තේරෙනවා හම්බෙ තිබිච්ච එකක් නැහැ. මෙතෙක් තිබුණේවත් ඔක්කොම ඉවරයි. මෝඩකම මෙච්චරයි කියලා ප්‍රමාණ කිරීම විතරයි වෙන්නේ. හොඳට ප්‍රශ්නේ වර්ණ ගන්න. ප්‍රශ්නේ වර්ණ කරනකොට උත්තරේ තියෙනවා. නෑ එතනදී දැන් මේක හරි මේක වැරදි කියලා දෙකක් තියෙනවනේ දැන්. ඉතින් විඥානේ ඔච්චර තමයි කරන්නේ. මොන මගුලක් හම්බුණත් මේක හරි මේක වැරදි කියලා. මේක කළුයි මේක සුදුයි කියන. මේක මේක සාධාරණ මේක අසාධාරණ. ඉතින් ඉතින් එකම රණ්ඩුව තමයි. නෑ නෑ. ඒ කියන්නේ සමා වෙන්න දෙයක් නෑ. වැරද්දක් වෙලා නෑ. කන්ට්‍රෝල් එකක් නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ ඇයි ඇයි මේ එක භාවනා කරන යනකොට අරමුණේ ඉඳදී හිතවිල්ලක් ආවා හිතවිල්ලක් ආවම හිතවිල්ල හොඳ නැහැ කියලා කිව්වා මේක දිහා ලක්ෂ වාරයක් බලන්න විනිශ්චයකට එන්න යන්න එපා නෑ සතියෙන් ඇත්තටම කන්ට්‍රෝල් එකක් දෙන්න සතියෙන් කරන්නේ මේ தත්ත්වේ පැහැදිලි කරලා බොක්ක වෙන් කරලා ගෑලි ටික වෙන් කරලා පෙන්වන එක විතරයි සතිය විනිශ්චයක් දෙන්නේ නෑ විනිශ්චයක් ඉල්ලන්නත් එපා මොකද සතියේ ඒ ශක්තිය නෑ ඒකෙදී මේ කොයි එකාද මේ මෙතන දෙන්නෙක් ඉන්න කොයි එකාද මම යා කොයි එකාද මම නොවෙන්නේ කියන ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අර මේ power of now කියන පොත ලියපු එකාට්වලේ එතනින් තමයි එයා කතාව පටන් අරගන්නේ. එයාට මේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ තියෙන කතාවේ යගේ දේශනා ඔක්කොමත් පැත්තක හරි ඒකත් හරි එයාට එනවා පැනික් එකක්. ආපුවාම දවස් 3-4ක් විතර මොනම දෙයක්වත් කරන්න බෑ සම්පූර්ණ ජීවිතේ කාබාසිනියයි. කණ්ඩ හිතෙන්නෙත් නෑ, බොණ්ඩ හිතෙන්නෙත් නෑ. හැබැයි කොයි වෙලාවෙ එයිද කියන්න බෑ. ඉතින් අන්තිමට මෙයා හිතා ගන්නවා සීදී විනාශා ගන්න. මොකද මේකේ තීරුම් කරගන්න බෑ. ඉඳපු ගමන් පැනික් එක එනවා. ආන් පස්සේ දවස් දෙක තුනක් මොනක්වත්ම නෑ පඬරලක් වගේ හිත. සම්පූර්ණ එක්සෝස්ටඩ්. ඊට පස්සේ ආයෙත් එනවා කණ්ඩ හිතෙනවා, බොණ්ඩ හිතෙනවා. හැබැයි ඊගා පැනිකේ කවදයිද කියලා දන්නේ නැති නිසා මේ ජීවිතේ එපා වෙලා මෙයා නිදි බෙහෙත් පෙති කොච්චර දෝ ගානක් ගෙනත් තියාගෙන ඇඳ ළඟ බෙඩ්සයිඩ් කබඩ් එක උඩ තියාගෙන ඉන්නව ආවොත් ඉවර කරනවා කියලා. ඒ පාන්දර දෙකට විතර එනවා මේක. පැනික් එකක් ඇවිල්ලා සම්පූර්ණ දාඩිය දාලා වෙවුලලා මොකොත් නැහැ ඊට පස්සේ මිනිසයා අත දාලා ඒ නිදි බෙහෙත් පෙති එකක් ගත්තොත් නිින්ද යනවා 13ක් 4 14ක් ගත්තොත් මැරෙනවා. එයා ඒක දැනගෙන බෙහෙත් පෙත් ගියාට පස්සේ කොහෙන්දෝ කියනවා යාට ওই නිදි බෙහෙත් පෙති විල මැරුණා ප්‍රශ්නේ ඉවර නෑ කියලා. ඒක අර තියෙන පැනික් එකට තවත් අච්චාරුව. එක පැත්තකින් හිත කියනවා යකෝ ඒ වුණාට මේ හිතත් එක්ක තව එක චිත්තක්ෂණයක්වත් ඉන්න බෑ කියලා. මේ තියෙන මේ තියෙන අදිමාත දුකත් එක්ක එක චිත්තක්ෂණයක්වත් ඉන්න බෑ කියලා. එතකොට මුළු එකම නිකන් මේ කටුබෙරේ දාලා පෙරනවා වගේ ඇඟයි හිතයි ඔක්කොම අච්චාරලා. එතකොට මෙයාට කල්පනා වෙනවා මේත් එක්ක තව හිත තව චිත්තක්ෂණයක් ඉන්න බෑ කියලා කියන එකනයි ওই විදින එකනයි දෙන්නේ දෙකනේ. ද කොයි එකද නියමමයි කියලා. එච්චර. ඒක වෙච්ච ගමන් අර අච්චාරුවට නිකන් ගිනි කන්දකට පෙට්‍රල් දැම්මා වගේ මේක සම්පූර්ණ පුපුරලා යනවා. ඒ කියන්නේ මේ මේ විග්‍රහ කරන එකයි විඳවන එක අතර ඉඳලා මේ විග්‍රහය යන්නේ මේ දෙකෙන් කොයි එකද නියම මමයා කොයි එකද බොරු එක ඒක ආපු ගමන් අර පැනික් එක සම්පූර්ණ වැඩි වෙනවා වැඩි වෙලා මේක සම්පූර්ණ ආලෝකයක් වඩටපත් වෙනවා මිනිහා පැය ගාණක් ෆුල් බ්ලිස් එකක මොන වුණේ කියන්න දන්නේ ඊට පස්සේ නැගිටට පස්සේ පහුවෙන්ද ඉඳලා මිනිහා කියනවා මාස 8ක් මිනිහා කරන්නේ සාමාන්‍ය ගාඩන් එකට ගිහිල්ලා ගාඩන් චායකක් උඩ වාඩි වෙලා අර බ්ලිස් එක විත්ති විඳින්න ඉන්නලු මාස 8ක් හිටියලු. සම්පූර්ණම දුක් අය කෙලවරක් කරන්න බැරි දුකක් කරා යන්නේ. ඊට පස්සේ ඒක තනි කර සුභාසින්දනයක් බාටපත් වෙනවා. ඊට පස්සේ මනුස්සයට තේරෙන්නේ නැහැ දැන් කණ්ඩත් ඕනේ බොණ්ඩත් ඕනේ පුදුම සතුටක්. ඊට පස්සේ කවුද ඇවිල්ලිවලා මනුස්සයෙන් අහනවා. මැසිනවට මෙහෙම ප්‍රශ්නක් තියෙනවා. මේ මම මොකද කරන්නේ කියලා. ඒතර මේ මනසේක උත්තර දෙනකොට මනසට තේරෙනවා අර පරණ මිනිහා නෙවෙයි කියලා. උත්තරේ එන්නේ පරණ ක්‍රමයට නෙවෙයි. එසේ දෙක තුනක් උත්තර දුන්නාට පස්සේ මනුස්සයා ලෝක ගුරුවරයෙක් බාටපත් වෙනවා. අර සම්පූර්ණ අර මේ කොයි එකද නියම මමයා කියලා ඇල්ලිල්ලෙන් තමයි පටන් අරගන්නේ. ඒ නිසා ඒක ආයෙමත් අහන්න එපා. Tamanටම එන්න දෙන්න. ඔය ඔය දෙබිඩි දෙබිඩි බා දෙබිඩි භාවේ ද්වේෂතාවය කියලා කියනවා. දෙතෑවර ස්වરૂපය හරහා තමයි අපි මේ විඳවන්නේ. අපිට කවදාකවත් මේ මේ පట్టල දෙනක කකුල තියාගෙන දෙන්න වොල්පිට උඩ ඉන්නේ. මේ පැත්ත පාගන්න මේ පැත්ත උඩ යන මේ පැත්ත වහන්න මේ පැත්ත උඩ යන ඉතින් කොච්චරක්වත් දඟල දඟල දඟල දඟල ඉන්න එක තියෙන්නේ. ඒක දෙවන්නේ සම්බන්ධ නැහැ. power of now ඊට පස්සේ පොත් ගොඩාක් කිව්වා new word uh, silence speaks දැන් කොහොම හරි පුදුමාකාර දක්ෂ මිනිස්සෙක් වෙලා තිනවා මේ බොහොම නියතමාන ඈ ඔව් දැන් අර මේ මෙයාගේකට ගියා නම් කාගේද මේ ඔප්‍රාගේ ලයින් එකට ගියා නම් ඔක්කොම ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන් හැමදාම ටෝක් එකක් දැක් දෙනවා කොහොම හරි සමීක්ෂණයක් කරලා පස්සේ ලෝකනායකයේ මුළු ලෝකෙටම නායකයෙක්පත් කරනවා නම් මිනිහා නම තමයි දෙවෙනියටපත් වෙලා තියෙන්නේ ඒ තරමටම මේ සිද්ධිය මේ දුකේ අඩියට ගියාට පස්සේ ඒකම සැපක් බවට පත් වෙනවා. ඉතින් අපි කරන්න හදන මේ දුක අයින් කරන්නනේ. අයින් කරියට වෙන්නේ නැහැ ඒක කප කප කප කප දෙන එකයි තියෙන්නේ. ඕනේ තම්බන කන්නේ තම්බන කපන් බැදගෙන කන්නේ බැදගෙන කපන් කියලා දෙන එකයි තියෙන්නේ. එක්ක මැරෙයි එක්ක පිස්සු හැදේ එක්ක නිවන් දකි. තුනයි තියෙන්නේ. ඒ ඒකේ නම් මං කාටවත් විශ්වාස කරන්නේ මැරෙන්නේ නැති වෙයි පිස්සු වැටෙන්නේ නැති වෙයි කියලා මොනම තාලෙකවත් විශ්වාස කරන්න බෑ. ඉතින් ඔය ඔය තුන ඉතින් අපේ තියෙන පුද්ගලික අයිතියක් නේ තියෙන්නේ මානවයිතිය කියන්නේ මන් නම් ඔය තුනට. මට මැරෙන්න පුළුවන් මට පිස්සු වැදෙන්න පුළුවන් මට නිවන් දකින්න පුළුවන්. දැන් ඉන්නේත් ඔක්කොම පිස්සු. දැන් මීටර් කියලා කියන්නේ වෙන එකක් නෙවෙයි පිස්සන් කොටුවක් තමයි. ඒ තැයින පිස්සුවක් නැතු එන්නේත් නැහැ ඒකට කවුරක්වත්. ඈ මොන ද්වේතාවේ ද්වේතාවේ නෑ ද්වේතානුපස්සනා සූත්‍රය කියලා තියෙනවා සූත්‍ර නිපාතේ ඒක ඔය සාමාන්‍ය තියෙන මේ හැම දෙයකම පැති දෙකක් තියෙනවා. මේ පැති දෙකම දැක්කොත් දෙකේ එකක්වත් අල්ලන්න දෙයක් නැහැ. නමුත් අපේ සාමාන්‍ය රුචි අරුචිකම් වල අපි එකට ප්‍රියයි අනික දන්නේ නැහැ. අනික ඉගෙන ගන්න කැමති නැහැ. නමුත් බුදුරජාණන් කියනවා දෙකම දැනගන්න ඕන ඔබට සාමාන්‍ය මේ මේ මේ දෙක අතරින් ගැලවිලා මැදක් හොයන්න. ඉතින් අපි ගත කරන ජීවිතය අපි හැමදාම එකට ඇලර්ජික්. එකට ප්‍රියයි. ඒ නිසා අපේ ජීවිතේ හරි කොරවිච්ච ජීවිතයක් තියෙනවා. අන්තභාග ජීවිතයක් තියෙනවා. ඉතින් දෙකම කරන්න ගියාම සමාජය අපිව පිස්සෙක් කියලා අයින් කරනවා. ඒ නිසා අපිට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න මේ සමාජයේ ඉඳදී කරන්න බෑ. මේ සමාජයේ Taman හරි කියන දේම කරන එකනට තෑගි සම්මාන දෙනවා. පරිශන කරන මනුස්සයන පිටයි කියලා කොන් කරනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියලා දෙන බඹ පැත්තකට වෙලා ඔබ ගැලේට ගිහලා විතු කියලා බං කියලා. එදාට ප්‍රශ්නේ ඇහුවේ. මන්දගනේ අර පාපොච්චාරණයක් කරුවේ. ඒක හොඳයි ඒක මතක නැති වෙච්ච එක හොඳයි. කොහොමද ඒ නිසා ද්වේතානුපස්සනා සූත්‍රයේ පැහැදිලිවම කියනවා පු탁ඥය යමක් තියෙනවායි කියලා කියනවා මම බලට පැහැදිලිව කියන හැම එකක් නැහැයි කියලා. පු탁ඥය තුළ යම් කිසි දෙයක් නැහැයි කියලා කියනවා මේ ඒකාන්තෙම කියන තියෙනවායි කියලා. ඒ නිසා මේක පිටු ලෝකයක් කියලා කතා දෙකක් නේද බුදුහාමුදුරෝ දේශනා කරනවා. ද්වේතානුපස්සනා සූත්‍රය එහෙම නැත්නම් ගොඩාක් තැන්වල ඈ කාමයේ ප්‍රශ්නේ දෙක නම් කිම කියන දන නාම රූප කියන එක සඳහන් කරලා තියෙන්නේ. නමුත් මේක ගොඩක් වෙලාවට මේ විශේෂයෙන්ම විපස්සනා ශාස්ත්‍රය විතරක්ම කතා කරන මාතෘකාවක්. අනික් ශාස්ත්‍රවල මේ හොඳ නරක දෙක පිළි අරගන්න යන්නේ. විපස්සනා හොඳ නරක කියලා කිව්වනම් පිස්සු. හොඳ නරක කියලා දෙකක් තාම තේරෙනව නම් ඒ කියන්නේ පැහැදිලිවම පක්ෂග්‍රාහී. හොඳක් තියෙනවා නරකක් තියෙනවා දෙකම අල්ලන්න එපා. එතකොට ඔබට මන්ද භාවත තේරෙයි ඒක අල්ලන්නත් එපා. ඵලයන් කියන එකයි කියන්නේ. නමුත් මේක නෙවෙයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. ඒක නිසා අපි යනවා කමඨාන් සුද්ධ කරන්න. හරි. එහෙනම් අපි පොදු සාකච්ඡාව මෙතන නැත කරනවා. බලාපොරොත්තු වෙන තුන් දෙනෙක් ඉන්නවා. අපි ඒ කට්ටිය වෙනුවෙන් එහෙනම් අර කාමරේ සූදානම් කරමු. සුපතේවා නෑ ඕගොල්ලෝ මං කියන්නේ එක්කෙනෙක් කවුරු හරි කවුද දන්නේ ඔක දන්න කෙනෙක් ලීඩ් කරන්න එසකොට ඔය දවසෙන් ඉගෙන ගන්නවා කවුද පුරුදු කෙනෙක් කවුද එන්නේ එක එක කියන්නේ මේක දෙබසක් කියන්නේ ඒ නිසා මේ දෙබසි කරලා නතර වෙන්න ඕන ඕගොල්ලෝ අනික කට්ටියට කියන්න තියන්න එපා ඕගොල්ලෝම එකම කිසි දෙයකට කියන්න ගියාම ඒක නෑනේ දෙබසක් නෑනේ හොඳයි එහෙනම් මේ මහත්තයා අනුගමනය කරන්නේ සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි ලබ්බං නෑ පොඩ්ඩයි ඊට පස්සේ සාදු සාදු අනුමෝදාමි කියලා කැලලක් උතන ඉන්න ඕන ඊට පස්සේ අනික කැලේ එහෙම කියනවා කමාමි කමිතබ්බං සුවපත් වෙත්වා සුවපත් සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේකේ මේ උපඩින්න එතකොට මේ වෙන සංගතිය වෙන්න මේකයි ඕකහස වන්දාමි බන්තේ කියලා කියන්නේ මට වදින්න අවසර දෙන්නයි කියලා අවසරය ඉල්ලනවා ඒ නිසා ඒක කියලයි වඳින්නේ වැඳලා ඉවරලා මට අවසර දෙන්න කියලා කියන්නේ. ඒතකොට හිතුවක්කාරකම් වෙලා ඉවරයි. ඕකාස කියලා කියන්නේ අවකාශය. excuse me කියන එක. වන්දාමි බන්දේ වඳින්න අවසර දෙන්න. ඊට පස්සේ වැඳලා නැගිටිනවා. නැගිටලා ස්වාමිනා කතම් පුඤ්ඤම් මයං දාතම්ම. ස්වාමීන් වහන්සේ විසින් රැස් කර ගන්නා ලද පින මට ලබා දෙන සීක්වා. එතකොට ඒ ශාන්ති කියනවා සාදු සාදු අනුමෝදාහි. හොඳයි අනුමෝදන් වෙයල්ලා. ඊට පස්සේ තමන් කරන්නේ ඒක සාදු සාදු අනුමෝදාමි කියලා. ඊට පස්සේ ඒ පළවෙනි කොටසේ ඊට පස්සේ ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ බන්තේ. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ හිතින් කයින් වචනෙන් තිදොරින් මාතින් යන් අතරක් දක්වනවා නම් මට සමා වෙන සීක්වා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ කියනවා කමාමි කමිතබ්බං මම උඹලට අනුකම්පා කරනවා මගේ අතිමුත් උනා නම් මටත් අනුකම්පා කරපළයි කියලා. එතකොට කමාමි බන්තේ කියලා කියනවා මමත් ඔබ වහන්සේට අනුකම් මේ සමාව දෙනවා. ඉතින් දෙසරත් තුන් සරත් දීලා ඉතින් ගණදුන ඉවර කරනවා. කියසල් එක. ඕකාසන නේම ඕකාස වන්දා බන්දි කියලා වඳිනවා. වැඳිලා නැගිටලා ඊට පස්සේ කියනවා මයා කතා ඊට පස්සේ තමයි ගනුදෙනුව පටන් අරගන්නේ. ඒ වෙලාවට ඕනනම් ස්වාමීන් වහන්සේට පුළුවන් සුඛී හෝතු සුවපත් වේවා මොනවාරි දෙකින් මේ පාසාදිකං ඔන්නෝම වචන කීපයක් තිනවා මේ වන්දනාව බාර ගන්නවා කියන එකට. මයා කතම ඉස්ලාම ඕකාත වන්දාය බන්තේ ඒකට සුඛී හෝතු ඊට පස්සේ වටන් අර ගන්නවා ඝන දිනුවට ආයත් පටන් ආයත් පටන් හොඳයි තේරෙන්නේ ඕක නෑ ඕකාස වන්දාය බන්තේ කියලා පටන් ගන්නවා සුවපත් වේවා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදාහි ඊට පස්සේ දිගට ඊගායකත් කියනවා ඕකාශ කමාමි කමිදබ්බං සෝපත්තිය සෝපත්තිය සෝපත්තිය එක සැරයක් කිව්වම නම් ඇති හැබැයි. કોઈ ગાතාව එක සැරයක් කිව්වම ඇති ඒ ગાතාවේ තේරුම දන්නවද? මොකද කියන්නේ බෑ? සීලවන්තං ගුණවන්තං සීලවන්තෝ ගුණවන්තෝ පුඤ්ඤක්කෙත්තං අනුතරම් අනුත්තර පුණ්‍යක් ශේත්‍රයක් වූ ඊගා ගාථා මොකද්ද කියන්නේ? ශීලවන්ත ගුණවන්තම් පුණ්‍යක්කෙත්තම් අනුතරං දුර්ලභේන මයාලද්දා. ඊටාම දුර්ලභ වශයෙන් මා විසින් ලද ලබා ගන්නා ලද බුද්ධ පුත්තන් නම මම බුද්ධ පුත්‍රයන් වහන්සේට වන්දනා කරනවා. සාරිපුත්ත ආදී මහග්ගල්ලාන ආදී තෙරුන් වහන්සේගේ પરම්පරාවෙන් පවතින ආ වූ ආගතම් පටිපාටියා පටිඝාතිය අනුව පැමුණා වූ ශ්‍රද්ධාවෙන් සීලයෙන් දයාවෙන් වාසය කරන්නා වූ තාවාසම් බුද්ධ පුත්තන්න මම. ඉතින් ඕක වෙලා අනිවාර්ය පැවිදි වෙන්න බලන්න අප්පා ඔය අනුන්ට වැඳ වැඳ ඉඳලා හරියන්නේ නැහැ. ඕකෙන් තියෙන්නේ. ඕගොල්ලෝ ඔක්කොම අනිත් පැත්තට දාලා එයාට වැඳලා ඔක්කොම හරියයි කියලා හිතනවා. ණයට කන ජීවිතයක් තියෙනවා. අම්බ කරගෙන කන එක කන එක. ඒ කියන්නේ දකින්න වඳින්න පබ්බපසිතුම් වන්දිතුම් දකින්න තරම් ගරු කටයුතු. ඒ විතරේ තියෙන එක එක එක එක පද දාලා හතයි ස්ටෑන්ඩඩ් නෙවෙයි ඔය මේ මෑතකදී අදාගත්ත දේවල් ඔය. ඔය එක එක එක අර සද්ධාවෙන්ම අදාගත්ත දේවල්. කිල්ලෝරක් නැහැ. කිල්ලෝරක් නැහැ. නරක දේකුත් නෙවෙයි හොඳයි. අපෝ ඒක දැරෙත් වැඩි බහුවෙනකොට. ඔය සමාජලාට ගමනක් යන්න ඕන වෙච්චාම උතින් පටන් ගන්නවා. අරේ ප්ලේන් එක පමා වෙනවා. මේ කට්ටිය පාස්සීතුම් වන්දීතුම් වරම් කියලා පටන් ගන්නවා. එතකොට යන්න හිතෙනවා උඹලා ඕන දෙයක් කරගන්න. ඒක සරයක්වත් ඕනේ නැහැ. තමන්ගේ හිතෙන් තමන්ගේ වන්දනාව කරගන්නවා. කමන්නේ ඉතින් අර සමූහයක් වශයෙන් ඒක මොකද්ද පොඩි ගතියකුත් තියෙනවා. කෙලේ ගුණ නම් තියෙන්නේ padikkamen විතරයි.